හොඳයි එහෙනම් මුලාසනස්ත ස්වාමීන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට ඒ තිසරණ වල නැත්තම් මේ ආගමික කටයුතු වල තියෙන වටිනාකම වශයෙන් මෙතෙන් දෙනකොට පිටතනකට ගියා වගේ හිතෙන්නේ නැතුව ඥාති පිරිසක් ඇතුළට ආවා වගේ අපිට දැනෙන එක අපි ඉස්තර වංශයෙන් තෝනේ ඒව ඇති කරලා අපිට මේ වගේ ආරාධනා පූර්වකව පහසුකම් සැලසෙන මේ වගේ සංඝ පිටුන් වහන්සලා දැකීම ඇත්තටම අපිට එහෙම සංවිධානය කිරීමේ ශක්තියක් නැහැ නමුත් කවුරු හරි සංවිධානය කරලා දුන්නොත් ඒකේ කියන වැඩ ගන්න එක විතරයි තියෙන්නේ ඒ නිසා අපි ඒක වැඩ පිළිලි මුලදී මැදදී අගදී තුම්පලකදීම මේ මුල් විචක්තෝ ඒ කරන ආරාධනාවේ තියෙන ඒ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය කවදාකවත් අමතක කරන්න නරකයි. ඉතින් ඒ සඳහා අපි මේ ගත කරන කාලය තුළ ලබන්න පුළුවන් උපරිම ආධ්‍යාත්මික සුඛය ලැබුවොත් ඒකාන්තයෙන් මේක අපිට ඇසුලටක් කිඳා බෑලා මේ වාගේ එන්න තියෙන පිළිසකට මේ ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන මේ ගමන කටයුතු කරන යන්න ඒක ලොකු ආදර්ශයක් වෙයි. ඒ නිසා අපි වැඩ පිළිවෙලේ ආරම්භක දිනේ වශයෙන් ආරම්භක අවස්ථාව වශයෙන් විශේෂයෙන්ම ගිහි පිරිස උපෝසත අටාංග සීලයක පිළිතුරුන අදහසයි මගේ තියෙන්නේ. සීලව දෙනා මේ වෙනකොට දිවා ආහාරය කියන්නේ 12න් පස්සේ කැමෙන් ආහාර වලින් වැළකීච්ච පිරිසක් දෙන්නේ එහෙම නැත්නම් ආඩසි සමාදන් ගැනීමට විකාර භෝජන කියන ශික්ෂාවද සමාදන් වෙන්න බැරි අත්තු තියෙනවා.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 අවශ්‍ය කරන ඔක්කොමලා අපි සැදී පැහැදී සිටිනවා. ඒ නිසා අපිට හිත අලුත් කරගන්න ලොකු පරිසරයක් තියෙනවා. මේ අලුත් කරගත්ත හිත අපි බලාපොරොත්තු වෙන්නේ මේ සැලසුම් කරගත්ත පරිදි ගෘහස්ත වාදයෙන් අයින් වෙලා වෙනමම ඒ භාවනා කරන පරිසරයක භාවනා කරන අතර ඉඳගෙන අපි භාවනා කරනවා කියන එකයි කරන්න බලාපොරොත්තු ඉතින් මේ භාවනා කරනවා කිව්වහම ඒ වචනේ බොහොම අස්තර විස්තර සහිත වචනයක් නිසා ගෘහස්ත වාසය කරන විවිධාකාර වගකීම් ඒ වගේම යුතුයකම් කාර්යභාර රාශියක් තියෙන නිසා ඒක කළ හැක්කක් බවට නැත්නම් කරන්න හැකි සංඥාවක් මතුවෙන විදිහට මම හරි කැමතියි කියන්නේ මේ වැඩමුළුව සතිය පිහිටීමේ වැඩපිළිවෙලක් විදියට නැත්නම් සතිපට්ඨාන වැඩපිළිවෙලක් විදියට සඳහන් කරනවා කියලා. ඉතින් එහෙම මම කියන්නේ මගේ පුද්ගලික මතයක් තියෙනවා මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන දේ අපි ඇතුළට ගන්නවා කියන එක වටහා ගන්නවා කියන එක ඉතින් භාවනාව කියලා තමයි ඒක සඳහන් කරන්නේ. ඒක හිත වැඩිවීමක් විදිහට තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. මේ හිත වැඩිවීමෙත් ඇත්තටම බෞද්ධ පතපොත සංග්‍රහ පොත් බලනකොට භාවනා ක්‍රම රාශියක් සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් මෙවුවා ඉතින් සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් දෙකට කඩලා කියනවා එයින් භාවනායේ පූර්ණ ශරීරය නැත්නම් ශික්ෂණය කියන ගත්තු සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා සඳහන් කරනවා නමුත් ඒක අවිවාදයෙන් පිළිගත් දෙයක් තමයි මේ ත්‍රිවිධ ශික්ෂාවන් තුළ නැත්නම් සමාධි ප්‍රඥා භාවනා තුළ මේ ප්‍රඥා භාවනාව සරුවචනාංශයේ විසින් මානවයාට දායාද කරන ලද උත්තරම ශ්‍රේෂ්ඨ දේ හැටියට. ඒක නිසා බුද්ධ ආගම කියනවා නම් අපි ඒක භාවනාවක් විදිහටත් භාවනාවක් කියනවා නම් ඒකේ අපේ අනන්‍යතාවයේ මේ ප්‍රඥා භාවනාවට විපස්සනා භාවනාවට ප්‍රමුඛත්වයේ කියන එකත් මෙන්න මේ විපස්සනාවට ආධුනික වශයෙන් හෝ කාලයක් ඉදුණාට පස්සේ හෝ ඒක තහවුරු කරගන්න තියෙන ලේසිම ක්‍රමේ පුද්ගලික වශයෙන් මම අදහන ක්‍රමය තමයි මේ සතිය පිහිටවීම නැත්තම් සතිපට්ඨාන. මේ නිසා සිංහල බෞද්ධයා තුල මේ සතිපට්ඨාන භාවනා නැත්නම් සතිපට්ඨාන පොතට බොහෝම ගෞරවයක් තිබුණා. මේ කටපාඩම් කරගත්ත පමණින් වුණත් දිවි ලෝක යන්න පුළුවන් කියන තරමට සතිපට්ඨානේ ඒ දුෂ්කරතාව වෙනදී අපි පන්සල්වල උපාසක පාසිකයන්ට කටපාඩම් කරගෙන ආවා. නමුත් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රබෝධයත් එක්ක මේ සතිපට්ඨාන ඊට වඩා සුතමේ වශයෙන්ුත් නැතුව, චින්තාමේ වශයෙන්ුත් ඉක්මවලා මේ භාවනා වශයෙන් වැඩිවීමට ගියාට පස්සේ මේ සතිය කියන වචනයට විවිධ භාෂාවල් වලින් සහ විවිධ ක්‍රම වලින් අර්ථකථන එන්න පටන් අරගත්තා. ඒ අර්ථකථනය නිසාම ප්‍රධාන විනාශකම් දෙකක් ඇති වුණා කියලා සමහර විටක කියන්න පුළුවන් ඒ සතිය කියන එක නැත්නම් සතිය පිහිට වීම කියන එක සතිපට්ඨානය කියන එක කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් අතේ තියෙන එකක් නෙවෙයි කෙනෙක් කෙනෙකුට දෙන එකක් නෙවෙයි manussකම තියෙන ඕනම කෙනෙකුට වැඩි දියුණු කළ හැක්කක් බව අද තියෙන ප්‍රචලිත සමාජයේ පිළිගන්න. ඒ නිසා ඉස්සර භාවනාව අරණ්‍ය වලට පැවිද්දන්ට විශාල කර්මස්ථාන දීම් ගැනීම ආදී සම්ප්‍රදායකට කිවිච්ච වැඩිච්ච මේ ක්‍රමය මේ පෑත කාලීයේ ඇතිවෙච්ච මේ තොරතුරු තාක්ෂණයක් එක පැත්තකින් කියනකොට ඇති වෙලා තියෙන මේ පරිසර දූෂණය මේ චිත්ත දූෂණය වගේ තියෙන තද අවශ්‍යතාවයක් නිසා මේ සතිය ඉස්සර කරගත්තට පස්සේ ඒක සඳහා පූර්ණ ජීවන රටාව වෙනස් කිරීමක් අරණ්‍යගත වීමක් නැතුව මේ මෙතන ඉන්න සුදු ඇඳගත් ඇත්තෝ වගේ කාර්ය බහුල ජීවිත ගත කර නමුත් වරින් වර හෝ ඒ සඳහා අතිරේක කාලයක් වදලා විශේෂ කාලයක් වදලා ඒ සතිය හඳුන්වා දීම නිසා සතිය තහවුරු කර ගැනීම වැඩපිළිවෙළවල් අද අද තියෙන සමාජ රටාවත් එක්ක බොහෝම ඉතිරි පැතිරි වැටෙන වැඩෙනවා ඒක නායක ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වුණා ඒක කර නැත්නම් ලොකු ධෛර්යයක් වෙන විදිහට ප්‍රතිචාර ලැබෙමින් කියනවා ඒ සඳහා ස්ත්‍රී පුරුෂ ભેදයක් හෝ බාලමහලු වැඩිමහල් ભેදයක් හෝ ඒ බික්කු බික්කුණී කියන පැවිදි පසයෙන් හෝ කිසියම් වෙනසක් නැහැ. හරස්කඩක් අරගෙන බැලුවොත් මේ සතිය පිටවන්ට උත්සාහ කරන පිළිස අතරේ කාටත් එක වගේ ප්‍රතිඵල ලබා දෙන ගතියක් තියෙනවා. ඉතින් මේ නිසා මේ වැට මායි මරියාදාවල් කඩාගෙන ගිය නිසා අද බටහිරට මේ සතිය යෑම ලොකුම ලොකු වෙනසක් තමයි අපි මේ අපි ඉන්න අපේ પરම්පරාව දැකපු මේ වෙනස. ඉතින් එතනදී බටහිර ඇත්තොත් මේ සතිය වැඩිම තමයි බුද්ධ ධර්ම කියන්නේ සතිය වැඩිම තමයි විපස්සනාව කියන්නේ සතිය තමයි වැඩිම තමයි භාවනා කරන්න කියන පැත්තට අද මේ ගිහිලා කියනවා ඒක ඇත්තටම සමාජලාට විචින්තරත් ලක් වෙලා තියෙනවා. නමුත් එහෙම ගිය බටහිර ඇත්තෝ මේ සතිය පිළිබඳ ලියලා කියලා තියෙන ආකාර දිහා සිංහල අපි සම්ප්‍රදාන කූල අපේ බණ පොත කියමින් හිටපු අපි බලනකොට අපිට අරකට ලොකු පන්නරයක් ලැබෙනවා අපිට ලොකු විවිධ අර්ථකථන ලැබෙනවා ඒ වගේම අපේ තියෙන එන්න තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා තියෙන ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන් ඒ නිසා මේ ධම්මජීව කියන මමත් ඒ පොත්පත් දෙපැත්තම කියවලා ඒ කවුරුත් ආශ්‍රය කරලා ඒ ප්‍රෝජනගත නිසා මේ මේ දවස්වල හැසිර මම කරන්න බලාපොරොත්තු වෙන ශක්ති ප්‍රමාණය ඒ පිළිබඳ සාකච්ඡාවක් ඒ පිළිබඳව දේශනාවක් ඒ පිළිබඳව යොදවා බැලීමක් කරන්න. ඉතින් ඒ නිසා මේ දේශනාවේදී මම බලාපොරොත්තු වෙන භාවනාව කිසියම් දෙයක් දන්නේ නැති අලුත්ම කෙනෙකුට වගේ එහෙම නැත්නම් සතිය කියනක මොකක්වත් දන්නේ නැති කෙනෙකුට මේ සතිය කියලා දෙනවා වගේ ක්‍රම තුනකට මේ සතිය පිහිටවීම කළ හැකි බව මේ ආරම්භක දේශනාවේදී මතක් කරගන්නයි. ඒ කල හැකි ක්‍රම තුන සම්ප්‍රදාන කුල වචන වලින් කියන්නේ පර්යංක භාවනාව, සක්මන් භාවනාව සහ එදිනදා ජීවිතයේ සතිය පිහිටුවා ගැනීම කියලා. ඉතින් මේ එදිනදා ජීවිතයේ සතිය පිහිටුවා ගැනීම ඉතාමත්ම පැතිවිච්ච බොහෝම යාන්තමට ලාවට සතිය පිහිටව ගන්න පුළුවන් තැන. ඊට වැඩිය හොඳ විශ්වාසයක් එහෙම නැත්නම් සහතිකයක් දෙන්න පුළුවන් සක්මන් භාවනාවේදී සතිය පිහිටිය. මොකද සක්මන් භාවනාව සඳහා ඉදිරියදා ජීවිතයෙන් කාලය ටිකක් වෙන් කරන්න ඒ සඳහාම තැනක් යොදා ගන්න වෙනවා. ඒ සඳහාම යෙදෙන්න ඕන. නිසා ලොකු අප කැපවීමක් එතන තියෙනවා. නමුත් අර ඇඟේ අමාරුකම් තියෙන විවිධ විදියට හිත පිට යන අයට අර එකවරම පරියන්කට ගිහිලා කරනවකින් කරගන්න බැරි යම් යම් ආධාර උපකාර සක්මන් භාවනාවේ තියෙනවා. නමුත් පසුගිය අවුරුදු 30 40 බලනකොට මේ සක්මන් භාවනාවට අපි දීලා තියෙන තැනේ දැහැින අඩුපාඩුකම් තිබිලා තියෙනවා වගේ පේනවා. ඒ නිසා කවුරුත් වගේ භාවනා කරන්න කැමති නැත්තු සක්මන් භාවනා සහ පරියන්ක භාවනා කියන අවිජීවින් කරන භාවනා සහ ඉඳගෙන කරන භාවනා කියන දෙකට සම සම අවධානයෙන් යොමු කරනවා නම් දෙන්නට දෙන්න හේතු වෙලා නැගිටින ගතියක් ප්‍රකට වෙනවා. ඒ මෙතනින් හුඟ දෙනෙක් සමහරට මේවා දන්නේ නැත්තෝ නමුත් හඳුන්වා දීමේ අවස්ථාවේදී මම ඉතාම කැමැති මතක් කරන්න ඒ මොනම බාධාවක් තිබුණත් කායිකව හෝ වෙන දුෂ්කරතා සක්මන් භාවනාව විශේෂානිසංස ජනකයි තුන්වෙනි වශයෙන් තමයි අපි සඳහන් කරන්නේ මේ වගේ සරුවචනාංශිකේ රූපයක් ඉස්සරහින් තියාන උන්වහන්සේ මේ බොමැණ මුලදී වාඩි වෙලා ඒ වජිරාසනයේදී ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් ඒ චතුර මේ සර්වඥතා ඥාන සාක්ෂාත් කරපු ආකාරය නිකන් රංගපාමින් වගේ අපිත් ගිහිල්ලා උන්වහන්සේ වගේම ඉඳගෙන ඒ උන්වහන්සේ ලෞකිකයේ ශ්‍රේෂ්ඨ ඥාන ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නය තමයි භාවනාව පරිහක භාවනාව කියන්නේ. නමුත් භාවනා ගැන කවුරක්වත් දන්නේ නැති අලුත් කෙනෙක් භාවනා කරනවා කියන හිතනකොට හිතෙන්නෙම සක්මන් කරන කෙනෙක්වත් එදිනදා වැඩිදි සතිය පවත්වන එක්කෙනෙක්වත් නෙමෙයි මේ ඉඳගෙන ඉන්න පරියන්කක චිත්‍ර රූපයක් තමයි අපිට දැනෙන්නේ. අපිට හිතෙන්නේ. ඉතින් මේ වැඩපිළිවෙලේදී අපි ඒකටම ගොනු කරන්නේ නැතුව සීමා කරන්නේ නැතුව සමානාකාරයෙන් සක්මන් භාවනාවත් එදිනදා වැඩ කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. ඒසේ වුණත් මේ කියලා දෙනකොට ලේෂිම වැඩ ලේෂිම තැන තමයි මේ ඉඳගත්තට ඉඳ ගන්න තැනක් හම්බෙච්චාම විවේක වෙච්චාම ඒ ඉඳගෙන ඉන්න වෙලාවක මේ සතිය කියන සංකල්පේ සතිය කියන බුද්ධ වචන තමයි චෛතසිකය අපේ ජීවිතේ ලං කරගන්නේ කොහොමද කියන එක තමයි ලේෂි පන්ති කාමරේ කියලා උගන්වන්න ලේෂි ක්‍රමය. ඒක නිසා අපි ඉස්සල්ලාම මම බලාපොරොත්තු වෙනවා සතිය වැඩිවීමට භාවනා කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ විවේක පරිසරයක් හම්බ වෙලා ඉඳගෙන භාවනාවක් කරන්නට අවස්ථාවක් හම්බෙච්චාම කොහොමද සතිය පිහිටවන්නේ ඉතින් ඒ නිසා අපට සිද්ධ වෙනවා මෙතෙන්දී සතිය කියන්නේ මොකක්ද කියන එක වර්ණ ගන්න. එහෙම නැත්නම් ඒකට අර්ථකථනයක් දෙන්න. ඉතින් දැන් කාලේ වචන වලින් කියනවනම් සතිය කියලා කියන්නේ එලඹ සිටි සීය කියලා කියන්නේ. එහෙම නැත්නම් Taman කරන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ කරන දෙයට ඒ මොහොතට එළඹ සිටීම. අනේ එළඹ සිටීම අපේ ව්‍යවහාරයේ සිංහලයේ බොහොම අඩුවෙන් පාවිච්චි කරන වචනයක්. හැබැයි ඉතින් මේක හොඳ පරිවර්තනයක් කියලා කියන්න පුළුවන් සතිය කියන්නේ එළඹ සිටි සිහිය කියලා. ඒ නිසා තවත් කෙටි කරනකොට සතිය කියන්නේ සිහිය කියලායි අපි සිංහලට නගන්නේ. ඒකට සිහිය කියනකොට සිහි කරනවා කියන පදෙත් තියෙනවා. ඒකට සමාන වෙන සරුවචන දේශනාවක් තියෙනවා. චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා කියන විදිහට සතිමත් වෙච්ච කෙනාට බොහෝ කලකට ඉස්සලා ආපු දේවල් බොහෝ කලකට දෙයා මේ කරපු දේවල් හොඳට දැනෙන ගතියක් ස්මෘති ශක්තියකුත් දෙනවා. නමුත් ඒ දේ ස්මෘතිය සතියෙන් හම්බෙන අතුරුඵලයක් සතිය කියලා කියන්නේ හුදු සතිය කියලා කියන්නේ කරන දෙයට එළඹ සිටීම. ඉතින් අපි දැන් මේ වාඩි වෙලා පරියංක භාවනාදී සතිය පිහිටවන එක දේශනාවකට මුල් කරන්නේ මොකද? ඒක සඳහා අපි ඇත්තටම පරියන්කයටත් වඩා එදිනදා වැඩවලට ලොකු කැපකිරීමක් කරනවා. කොහොමද අපි ඒ කැපකිරීම කරන්නේ? ඒ දේශනාවෙන් උපුටා ගන්නවා නම් අපි ආරඤ්‍යගතව, රුක්ක මූලගතව, ශුඤ්ඤාකාරගතව කියලා මේ වගේ දුර බැහැර ගෙවාගෙන හිත අලුත් කරගන්න පුළුවන් පරිසරයක් ලබන්න අපි ඒකට අපකැප ඒ අපකැප වීම නිසා අපිට කාම දර්ශනයෙන් තොර ස්වභාවික පරිසරයක් හම්බ වෙනවා. ඒ පරිසරයේ නමුත් ශබ්ද අඩු ඇස් තිබුණත් නමු කන් තිබුණත් නමුත් බාධා නොවන ශබ්ද අඩු පරිසරයක් අපි ඉල්ලා හිටිනවා නැත්නම් එහෙම දෙයක් අපි අරණ්‍යයකට සුදුසුයි භාවනාවට සුදුසුයි කියලා එහෙම තරක් හොයාගෙන යනවා අර වනපන පනත්ත සීනාසනයකට ගියා ඒ දර්ශනයකින් පවා ඒ දර්ශන අපි ඔකුප්පන්නේ නැති වුණාට ඒ දර්ශනය පව නැති කිරීම සඳහා ඇස් දෙක වසා ගන්න ගැටයක් මේ පරියන්ක භාවනාවේදී තියෙනවා ඊට නාසය දිව කය නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස සහ කයේ තියෙන කාය ඉරියව් පැවැත්වීම කියන මේ තුන සංසිඳුන. ඒ නිසා අපි විවිධාකාර ගඳ සුවඳ තියෙන තැන් මේකට එච්චර සුදුසු නැහැ සාමාන්‍ය වාතාවරණය තමයි හොඳම දේ. ඊගාවට මුඛය කෘත්‍ය දෙකක් කරනවා කතා කරනවා සහ ආහාර රස බලනවා. අපි මේ පරිණක භාවනා වෙලාදී මේ දෙකම භාවනා ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් බහා තබනවා. ඊට පස්සේ කය ජීවත් වෙන කයේ ස්වභාවය තමයි ඉරියව් වෙනස් කරන එක. මේ ඉරියව් වෙනස් කිරීම තමයි ਸਰවචත්තනාංශය දැක්කේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තියෙන ප්‍රධානම බාධකය කියලා. ඉන්නාංශේ නිසා මේ සතියෙන් ඇත්ත ඇති හැටි දැකීම නැත්නම් චතුරාර්ය සත්‍ය ඉස්සරහම තියෙන ප්‍රථමයේ මේ ඉදිරියට කරපු සත්‍ය දැකීම සඳහා එයි නැත්නම් දැකීමේ අදහසින් ඉරියව්ව එක ඉරියව්වක පවත්වන්න උත්සාහ කරනවා. මෙන්න මෙතන තමයි හුඟ දෙනෙක් භාවනාවට බය වෙන, භාවනා නොකරන්න හේතු හොයන භාවනා කියලා කියන පිළිබඳ අද්භූත හැඟීම් පහල කරගන්නේ මෙන්න මේ ඉරියව්ව මට පවත්තන්න බෑ කියන එක. නමුත් සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ ජීවන දර්ශනයේම ක්‍රියාවලියේම ඒක පවැත්වුවාට කවදාකවත් මේ විදිහටම හැම කෙනෙක්ම වාඩි වෙන්න ඕනේ වාඩි වෙන්න බැන්නම් භාවනා කරන්න බෑ කියලා වගේ එහෙම ඒකාන්ත මතයකට පැමිණලා නැහැ. ඒ නිසා සතර ඉරියව්වෙන් කොයි ඉරියව්වෙත් පුළුවන්. නමුත් මේ දේශනාවට මුලින් මම ඉස්සරහින් තියාගත්තේ ඉඳගෙන කරන භාවනාව. ඉඳගෙන ඉන්න ඉරියව්වෙත් ඉතින් අපි 84000ක් මේ ආසනකි. ඒ 84000න් 84ක් ප්‍රධාන වශයෙන් යෝග ක්‍රමවල උගන්වනවා. ඒකෙන් සරුවචන් වහන්සේ මේ බද්ධ පරියන්කේ කියලා පద్මාසනිය හෝ අර්ධ පරියන්කේ වීරාසනිය හෝ සුඛාසනේ දක්වලා කියනවා. ඒක වුණත් ඇත්තටම කියනවා නම් ආධුනිකයෙකුට සෑහෙන අමාරුයි මේ ඒ පරියන්කයකට ආසනයක් ගන්න එක. ඒ මොකද විවිධාකාර අපි ගත කරන ජීවිතවලදී අපේ කය ඒ විදිහට අපිට කීකරු වෙලා නැහැ ලෙඩ රෝග වයස්ක තත්ත්ව නිසා. නමුත් මේකේ ඇයි එහෙම කරන්නේ කියලා බැලුවොත් මේ බද්ධ පරියන්කේ තියෙන්නේ මේ බුද්ධ රූපයක් දිහා බලනද ඒක ඉඳගත්තට පස්සේ සරුවචනanse ආසනේ ගත්ත පස්සේ සම්පූර්ණ ත්‍රිකෝණයක් ප්‍රදේශයක් පොළොව බදාගෙන පිහිටනවා. ඊට පස්සේ සරුවචනංශගේ හස්ත මුද්‍රා රාශියක් තියෙනවා. කොයි මුද්‍රාවේ හිටියත් ඉරියව්වට ගියාට පස්සේ නිකන් මිසරේ තිබ්බ පිරමීඩයක වගේ ස්වරූපයක් තියෙනවා. ඒක තමයි ලෝකේ පරණම ගොඩනැගිල්ල, ස්ථාවරම ගොඩනැගිල්ල. ඒ නිසා අපි ශරීරය හදා ගන්නවා පැයකට ස්ථාවර කරගන්න. ඒ සඳහා හොඳම දේ තමයි ලොකුම වපසරියක් පොළොව බදාගෙන පැතිරෙන්න ඕනේ පාදර. එහෙම පැතිරෙනකොට එක එක ඇටයක් එක එක හන්දියක් පොළොවේ වැදෙන තියෙන අවස්ථාව අඩුයි. එක එක තැන කියන වේදනාව අඩු වෙන ගතියකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බද්ධ පරියන්කේ තියෙනවා වැඩි වැඩි වේලාවක් හිත පවත්වන්න පුළුවන් ගතියක්. උඩත් අත් දෙක තියාගත්තට පස්සේ අපි උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා කියන විදිහට උඩුකය ඍජුව තියාගන්න අර යට තියෙන පාදම හුඟක් උදව් වෙනවා. මේ නිසා මේ බද්ධ පරියන්කේ ඇත්තටම ශාස්ත්‍රීය වශයෙන් ධර්ම වශයෙන් මුළු ධර්මයේ හොඳ මේක කියන්න පුළුවන්. නමුත් බැරි නම් බද්ධ පරිණේ කරන්න බැරි නම් උජුං කායම් පනිදාය කියන ඒ හරුවචනාසිකේ කාරණාව තේරුම් ගන්න ඕනේ උඩුකය ඍජුව තබා ගන්න. උඩුං උජුං කායම් කිව්වහම අපි මේ ශ්වසන පද්ධතියට සම්බන්ධ ක්‍රියාවක් කරන්න හද නිසා ශ්වසන මාර්ගය ඇද වෙන්න බෑ. ඇද වුණොත් වෙන්නේ මොකද්ද? එක්ක ඉසිකක්කමක් නැත්තම් ඒ අසමබර භාවයකින් වේදනාව පහළ කරනවා. ඒක ආධුනිකයට භාවනාටදී බාධාවක්. ඒ නිසා ඍජු කය තියාගන්නවා කියවම ඍජු කය කියලා අදහස් කරන උඩු කයේ ඍජු භාවය. ඒක නිසා හුඟක් වෙලාට හොඳයි ඇඳ කෙලින් තියෙන පුටුවක කය උඩුව ඍජුව තියාගෙන වාඩි වුණාම අර පරියන්කේ ගන්න කෘත්‍ය સિદ્ધ කරගන්න පුළුවන්. ඒ නිසා භාවනා ආසන කියලා જાතියක් ලෝකෙට එකතු වෙලා තියෙනවා. විවිධාකාර ක්‍රමයකට භාසනා භාවනා ආසන හදනවා. දැන් ඔය ත්‍රිපිටකයේ හදපුවා තියෙනවා. එහෙම නැත්නම් බටහිරත්ව හදපුවා තියෙනවා. එක එක જાති කුෂන් එහෙම නැත්නම් ලියෝ වලින් හදපුවා එහෙම නැත්නම් අපේ පරණ සිංහල ක්‍රමයට හදපු ලියෝ වලින් හදපු ආසන පල්ලංක කියලත් මේවට සමානලාට අපේ පැරණි වචනයක් පාවිච්චිලා තියෙනවා අන්න ඒකට ගිහිල්ලා ඒ විදිහට උඩුකය තියාන වාඩි වෙන එකයි කරන්නේ. එහෙම වාඩි වුණාට පස්සේ මේ කයේ පවතින සමබර භාවය එකලස් කර දීම යෝගාවචරය විසින් සත්‍ය පැවැත්වීමට බලාපොරොත්තු වෙන යෝගාවචරය විසින් වග බලා ගන්න වෙනවා. එයා කරන අනුග්‍රහයක් වෙනවා භාවනාව. ඒ නිසායි අපි විවේක තැනකට ගිහිල්ලා විශ්වසනීය තැනකට ගිහිල්ලා අපේ ඉඳුරන් අසංවර වුණොත් අයාලි ගියොත් ඒවා නිතරම එළියටයි පනින. ඒක තමයි අපි එදිනදා ජීවිතේ සාමාන්‍ය ගත කරන හැටි. දැන් මේ භාවනාදී කරන මේ විපස්සනා කියන වචනේ ඉංග්‍රීසියට ඉන්සයිට් කියලා කියන මේක ඇතුළට නැමීමකුයි මෙතන කෙරේ. විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඉඳුරංගෙන් එළියට ගමන් කරමින් තිබුණු අවධානය, එළඹ සිටි සිහිය දැන් ඇතුළට නමා ගන්න. එතකොට දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් එනවා ඇතුළත පිටත තියෙන සීමාව. කොමකින් ඇතුළද ඇතුළ කියන්නේ කොමකින් පිටද පිට කියන්නේ කිව්වහම අපි මෙතනදී ගන්නේ සාමාන්‍යයෙන් උද්දං පාදතල අදෝකේ සමත්තක තච පරියන්තං කියලා දරුවචනාංශි අසුභහන දුගන විදියට පාතලයෙන් උඩ කෙස්වලින් යට හැම පරියන්තෝර ඇති මේ ප්‍රදේශයේ මම කියලා ගන්න ඇතුළ කියලා ගන්න. එයින් පිට පිට කියලා ගන්න. මේ අපි පටන් ගන්නකොට මේ සීමාව පනව ගන්න. ඊට පස්සේ ඒ කය තැම්පත් කරලා අර ආධ්‍යාත්මික කයට තමන්ගේ ඇතුළ කියලා ගත්ත කයට හිත යොදලා ඉන්න බවට ඉඳගෙන ඉන්න බවට හිත යොදලා ඒකේ දෙපැත්ත සමබර භාවයේ තමයි සමසේ වාඩි වෙලා ඉන්න බව ඒ එකලස් කෙරුවට පස්සේ තමයි අපිට මේ වටිනා පරිසරයක් හම්බුණා, කල්යාණ මිත්‍රයන් පිටසක් හම්බුණා, උපදේශ ලැබුණා කියලා සමහරට හිත හෝ කය දැඩි වෙන්නේ ඉඳී තිනවා දඬු වෙනවයි කියලා මේකට කියනවා. එහෙම කය දඬු කරගත්තොත් නොබෝ වෙලාවකින් ඒත් වේදනාවක් කරනවා. ඒක නිසා කය දැන් ලිහිච්ච තත්ත්වයට භාවනා කරපු අය මතක් කරන දෙයක් තමයි ඇස් දෙක තදින් වසා ගැනීමට පෙළඹෙන හුඟක් වෙලාවට මේ හයියෙන් සතිය වඩන්න හදනකොට. ඒක කරන්න එපා මු르දුයත් එක වහගන්න. බොහෝ විට බෙල්ල පිළිපස්සේ මස් පිඩු එහෙම නැත්නම් පිටකොන්දේ මස් පිඩු දැඩි කරලා ඉරියව පවත්තන්න හදන මේ සෑම දෙයකින්ම වෙන්නේ අපේ කය බේසටපත් වෙන. දඬු තත්ත්වයට දැඩි තත්ත්වයටපත් වෙන. එහෙම නැතුව ලිහිච්ඡ තත්ත්වෙන් ලැහැල්ලු භාවයෙන් පහසුවෙන් වාඩිලා ඉන්නවා. ඊට පස්සේ සත්‍ය පිහිටවන්නේ අපි මොකේද මෙන්න මේ සහැල්ලු භාවය. මේ සමබර භාවය. එතකොට අර උංගා කාර්ය බහුලගත කරපු කෙනෙකුට බොහෝ වැඩ රාජකාරී හිතේ තියාගෙන ඉන්න කෙනෙකුට මේ තමන්ගේ කයත් එක්ක මෙතන මම දැන් කියන උපමානයක් අල්ලන්න පටන් අරගන්න පටන් ගන්නවා. අපි හුඟක් වෙලාවට ඉන්නේ පිට දේවල් වල පිට යන හිතමින් බාහිරේ හිත විසිරී යමින් දැන් සතිය පිටනකොට අපි ඇතුළට හැරීම සඳහා ඉස්සල්ලාම කය පහසුවටපත් කරලා ලිහිච්ඡ භාවයටපත් කරලා මේ සහැල්ලුවට සහ ලිහිච්ඡ භාවයට හිත දාන්න ඇයි එහෙම දාන්නේ කියලා බැලුවොත් දෙපැත්තකින් මේක සාධාරණීකරණය කරන්න පුළුවන්. එකක් තමයි අපි අපි කියන වචනේ මම ඉල්ලාස් කරගන්න මම මගේ කයට මෛත්‍රී කිරීමක් කියලා හිතන්නේ. මම සහැල්ලුවෙන් කය කියලා සහැල්ලු බව දිහා බලන්නේ. දෙක තමයි ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන කියන එක සහතික වෙනවා. ඒ කියන්නේ එළඹ සිටිනවා කියන එක. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට එළඹ සිටිනවා. ඒක එතකොට විපස්සනා පැත්තෙන් සතිය පිහිටීමක් වෙනවා. මෛත්‍රිය පැත්තෙන් මාත් එක්ක මම සුහද වෙනවා, යාළු වෙනවා, මිත්‍ර වෙනවා, මෙලෙක් වෙනවා කියනකොට සමත පැත්තෙමුත් මේක සාධාරණීකරණය වෙනවා. ඒක නිසා මේක විඳිය හැක්කක් සහ දැකිය හැක්කක්. ඉතින් මේකෙදිත් කියනවා මේ විදිහට Taman විවේකීව ඉඳගෙන හොඳ උඩුකය කෙලින් තියා සතිය පිටිම අදහසින් ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එක මෙහෙම සතියෙන් එළඹෙන්න පුළුවන් එකම සතා මනුෂ්‍ය විතරයි. වෙන කිසිම කෙනෙකුට එහෙම විවේක වුණාට පස්සේ මම දැන් විවේකයෙන් ඉන්න බවක් වෙන කිසිම සතෙකුට අඳුනා ගැනීමේ මානසිකත්වයක් නැහැ. නමුත් අපි බොහෝ විට දවසේ වැඩි වේලාවක් ජීවිතේ වැඩි වේලාවක් අන්‍ය දේවල් විශ්ේෂයි අන්‍ය විහිතව ගත කරනවා ඒ බව දන්නෙත් නැහැ. තමන්ට වර්තමානයේ මේ තමන්ගේ කයේ හිත පවත්වනකොට මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නෙත් නැහැ. ඉතින් ඉස්සල්ලාම අපි කායික වශයෙන් අජත්ත බහිත්තා කියලා දෙකට බෙදාගත්තා වගේ අපිට දැන් දැක ගන්න පුළුවන් යම් යම් චිත්තක්ෂණ මේ මම දැන් මෙතන කියන ලිග්ගල් තුනවල හිටිනවා. සමහර වෙලාවට ශබ්ද දිගේ දුවන, වේදනා දිගේ දුවන, හිතවිලි දිගේ දුවන. එතකොට ඒ ලිග්ගල් තුන නැතුව මුට්ටියක් පෙරලෙනා වගේ සතිය හැලෙනවා. ඒ කනගාටු වෙනවට වැඩිය දැන් දැනගන්න පුළුවන් මෙන්න මේ මම දැන් මෙතන කියන එක නිවන පැත්තට නැමෙන චිත්තක්ෂණ ඒ එළියට යන චිත්තක්ෂණ සංසාරේ වැටෙන පැත්තට චිත්තක්ෂණ මේ දෙකේ හැකි ප්‍රමාණයක් ගොඩ දාගන්න එකයි තියෙන්නේ. මම දැන් මෙතන කියන පැත්තට ගොඩ දාන එකයි තියෙන්නේ. ආන්නේම කරගෙන යනකොට යම් කිසි කෙනෙකුට පෙර කරන ලද පාරමිතා ශක්තිය නිසා මේ කරන වැඩේ නිසා සිල් අරගෙන හිත අලුත් කරගෙන මේක මට කරන්න පුළුවන් කියලා කරගෙන යනකොට යාදෙන ගතිය නිසා ඒ බාහිරයට හිත යන ගතිය වෙනුවට මේ මම දැන් මෙතන කියන එකට අල්ලන ගතියක් තියෙනවා. යාදෙන ගතියක් තියෙනවනම් ඒක වැටහෙන්නේ Tamanne කොහොමද මේ කය හුස්මත් හිතත් තැම්පත් වෙනවා. සමහරට දීර්ඝ හුස්ම සුවාසය යනවා වගේ <sighs> කියලා පාත් වෙන්න පටන් ගන්නවා. නිකන් නිින්දක් හාගෙන ඉඳ හදනවා වෙලට නිින්දට වැඩි අවදියක් තියෙන නමුත් tempත් වෙනවා තේරෙනවා ඊට අමතරව ජීවම වශයෙන් කියන්න පුළුවන් මම දැන් මෙතන කියලා මේ ඉන්න ඉරියව්වේ හිත ආවනම් ඒ චිත්තක්ෂණයේ බාහිර ශබ්ද වලින් ඇවිසිච්ච හිතක් නෙවෙයි ඉන්න ඉරියව්වෙන් වේදනා බරිත හිතකුත් නෙවෙයි ඊයේ ගැන හෙට ගැන හිතමින් හිත වෙන හිතන নানা ආකාර හිතවිලි වලින් කරදර වෙලක් නැහැ ඒ නිසා සද්ද වේදනා හිතවිලි නැති බවත් මම දැන් මෙතන කියලා ඉන්නා බවක් කියලා කියන්නේ අපි ඉස්සලාම ලාවට යාන්තමට මේ සතිය එළඹ සිට සිය අත්දකින්න අවස්ථාව. ඒකෙන් වෙන්නේ අර tempat මේ නිසා කොච්චර දියුණු යෝගාවචරයක් වුණත් ඉඳගත්තට පස්සේ මේ ටික සකස් කරලා දෙන්නේ. පොඩ්ඩනකිලා කදන්නේ ඉස්සලාම ගෙපල කපල නූල් ගහලා ගෙපල මට්ටම් කරගත්තා වගේ හැම පරියන්කයකදීම මේ විදිහට මම දැන් මෙතනේ වාඩි වෙලා ඉන්නවා කියන තැනට අරගෙන එහෙම හිත තැම්පත් වෙන්න ආරම්භ. මේ තැම්පත් වීම තමයි අර කියපු විදිහට හිතිලි ශබ්ද වේදනා නැහැ. මෙන්න මේ විදිහට යනකොට කෙනෙකුට තමන්ගේ හුස්ම මේ මම දැන් මෙතන ඉන්නවා කියන ඉන්නවා කියන එකට ප්‍රාණය සද්ද නැතුවා නෙවෙයි වේදනා නැතුවා නෙවෙයි හිතවිලි නැතුවා නෙවෙයි නමුත් ඒක නෙවෙයිනේ අපි එල්ලෙකට ගන්න හදානේ මුණ දෙන්න හදානේ ඒව අතරමැද හිමීට හුස්ම වැටෙන අවබෝධය දැනෙනවා නම් පමනක් දුබඳ යන්න එපා ආයසින් හුස්ම කරන්න යන්න එපා මේ හුස්ම ගැනීම මම දැන් මෙතන කියන එක වෙනුවට පාවිච්චි කරනවා ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න අන්නේ විදිහට හුස්ම දිහා බලන ඉඳලා සාර්ථක වුණොත් ඒ කෙනෙකුට මෙන්න මෙහෙම යෝජනාවක් අත්වලක් දෙන්න පුළුවන් හුස්ම වැටෙනවට හිත යෙදුනොත් ඒ කෙනාට වටහා ගන්න පුළුවන් මේ හුස්ම ගනිල්ල වැට පිළිවෙල කෙරෙන්නේ උඩුකයේ පමණයි. එතකොට අර කය පුරාම බලාගෙන හිටපු හිත දැන් උඩුකයට පමණක් සීමා කරලා යටිකයට යටිකය නඩත්තු කරන්න ඉඩ තියලා උඩුකයේ පමණක් හුස්ම ස්වභාවය වැටෙන හැටි බලන්න කියනවා තරයේ හිතට ගන්න කියනවා ආයාසෙන් හුස්ම ගන්න එපා හුස්ම අඹාගෙන යන්නත් එපා. ස්වභාවයෙන් වැටෙන හුස්ම කොහොමද බලන්න ඕනේ? අනුන්ගේ දෙයක් බලන ඉන්නවා වාගේ. එතකොට අර කය පුරාම හිත විසිරලා නැහැ. හිත තියෙන උඩුකය පමණයි. මෙන්න මේ නිසා උඩුකය හොඳට ඍජුව හුස්ම හුස්ම ධාරාව බාධාක් නැතුව සිදු වෙන්න ගන්නවා. මෙන්න මේක හුස්ම දිහා බලන්න පුළුවන් නම් දැන් හරියට අර මුළු කය කරපිට හිත උඩුකයට පිටු කර ගැනීම භාවනාවේ දෙවෙනි ගොනුව දෙවෙනි එකලස දෙවෙනි පෙළ ගැස්ම බාර ගන්න. මේක වෙන්නේ පළවෙනි එක සාර්ථක නම් පමණයි. එහෙම නැත්නම් මේක හිතවිලි දිගේ ශබ්ද වේදනා දිගේ යනවනම් අපිට මේ ආස්වාද ප්‍රසවාසය දැනගන්න තරම් හිත සුකුම වෙන්නේ නැහැ සුන්දර වෙන්නේ නැහැ හිත නන්නතරයි. නමුත් යම් වෙලාවක ආස්වාද ප්‍රසවාස වැටුණා අපි හිතා ගන්න පුළුවන් දැන් තව අඩියක් ගොඩ වුණා මෙන්න මේ විදිහට හුස්මේ හිත පැවැත්වීම පවා ඇති කියලා කියන්න පුළුවන් ආධුනිකයෙකුට හිත එකලස් කිරීම සම්බන්ධයෙන් සතිය පිහිටීම සම්බන්ධයි. නමුත් මෙතන ඉන්න උගව දෙනෙක් ඒ සාමාන්‍ය අත්තන්ගේ මට්ටම ඉක්මවපු බුද්ධියක් ඇති පිං ඇති මේ ගැන උනන්දුවක් ඇති ඇත්තෝ නම් අර විදිහට හුස්ම දිහා උඩුකයේ සිදුවෙන මේ ස්වභාවික වැඩපිළිවෙලට ස්වභාවිකව යnderලා බලනිනකොට ඒක තවදුරටත් ඒකාග්‍ර කිරීමේ අදහසින් පිඩු කිරීමේ අදහසින් මේ හුස්ම වැටීම වැඩියෙන්ම තැර වෙන්නේ කොතනද වදින්නේ කොතනද පීරාගෙන යන්නේ කොතනද කියලා දැනගන්න ඉඩ තියෙන නමුත් නාස්පුඩු බැලිය යුතුයි කියලා ප්‍රශ්නයක් ඇත්තේ නෑ කොතනද වැටෙන්නේ අන්න එතන අල්ලගන්න එකයි තියෙන්නේ ඉතින් යම් හේයකින් ඒ වැඩිම හොඳට වැටෙන්නේ උත්තරොට්ටේ නාසකාග්‍රයේ කියන විදිහට නාසිකාග්‍රය හෝ උඩුතොලේ හිනම් අපි අන්නේ එතනදී විතරක් ඒකට නමක් දෙනවා මේකට කයම අමතක කරලා දැන් අර නාසිකාග්‍රේ පමණක් හිත තියාගෙන හුස්ම එනකොට යනකොට එනකොට යනකොට සක්විති රජ කෙනෙක් Taman දරාගෙන සිටින <clears throat> ඔටුන්නට ඔටුන්නේ උඩ තියෙන මිනිකොණ්ඩලට ගරු කරනවා වගේ මුළු සංසාරේ පුරා අපි ගත කරපු ජීවිතය ඉතාමත්ම පිරිසිදුම පැහැදිලිම චිත්තක්ෂණයක් තමයි මේ ආස්වාසය කරනකොට ආස්වාස කරන බව දැනෙන්නේ. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස කරන බව දැනේ. අපි මොන සද්දයක් ඇහුවත් මොන රූපයක් බැලුවත් මොන ගඳ බැලුවත් මොන රස බැලුවත් මොන කය පහස වේස බැලුවත් අපි කරන්නේ මේ ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අමතක කරලා බාහිර දේවල් අත්විඳින එකයි. ඒක නාර්ක දේවල් නෙවෙයි. ඒක ජීවිතයට අවශ්‍යයි. නමුත් අපි කවදාකවත් අවශ්‍යතාවය සහ අතිශෝ අති සුඛෝභෝගීත්වය කියන එක දන්නේ. එනිසා රූප බලන්න වැටිච්චාම කොහෙන් කෙලවර වෙනවද? කටු වහේ කටු උල් කරන්න ඕනේ නැතුව වගේ පිටතට යන හිත දාන්න. දැන් අපි කරන්නේ මේ දුවන හිත ලද ලද චිත්තක්ෂණයක ආස්. ඉතින්are ආනාපානී කියලා කියන්නේ අස්පනා පිට අත්දැකීමෙන් ලබන දේ. ඒ වගේ මේක නැත්තම් ඒ වෙනුවට පිළිම හැකලින් වශයෙන් සූසන් පද්ධති යකම කෙරවර හම්බුණා එකම කෘත්‍යය තමයි සිද්ධ වෙන්නේ. තව සමහරුන්ට මේ දෙක අතරමැද සමහරට පපුව ඉස්සෙන පහත් වෙන තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් අනුව තේරෙනවා. තව සමහරට උගුරු ප්‍රදේශේ වැටෙනවා. තව සමහරට ඇතුලේ නහයේ නැම්මේ වැටෙනවා. මේ විදිහට ඒ කාය පිටලා තියෙන විදිහට යම් යම් තැනක් ගන්න හුස්ම නියෝජනය කරනපත් වෙන්න ඉඩ තියෙනවා. ආ මේ පත් වෙන තැන අල්ලා ගන්නවයි කියන එක භාවනා පරියන්ක හතරකින් පහකින් කළ යුතුයි. කවදාකවත් හදිස්නිකමනයට යන්න නරකයි. මම මේකමයි මම මූල කර්මස්ථානේ කරගන්න ඕනේ. එහෙම කෙරුවොත් වෙන්නේ මොකද්ද? මත්තේදී සංකීර්ණතාවක් වෙනවා. ඒ නිසා ස්වභාවයෙන් වෙන්නලා මේ පරියන්කදී හොඳයි මම ඊගා පරියන්කදී බලන්නවා. නැත්නම් ඊගා භාවනාවයි. ඊගාව ඉඳගෙන ඉලිද කරන්න ඕන කියලා හතර පහ සැරයක් කරලා තමයි මේක තෝරගත්තා නම් ඊට පස්සේ අපි ඒ ප්‍රායෝගිකව අත්විඳලා ගත්ත එක ධිකට පවත්වමින් මේ ආස්වාසේ ප්‍රස්වාසේ විවිධ පැතිකඩ විවිධ අත්දැකීම් ධිකට ලැබීමේ උපක්‍රමය තමයි අපි මේ පර්යංක භාවනා වශයෙන් ඉස්සල්ලාම තියාගන්නේ මේක සමහර විටක ඒකට මේ මට්ටමට ගිය කෙනාට නීරස වෙන්න ඉඩ තියෙනවා මේක ඉච්චරම අමාරු දෙයක් නෙවෙයි කියලා. නමුත් හොඳට මතක තියාගන්න මේක අමාරුයි. මේක අමාරු. ඒක පිළිබඳව කිසිම වාද ભેදයක් නැහැ. අමාරු නොවුනා නම් ඒක තමයි ලැබිච්ච අතිරේක ලාභයක් මිස අමාරු වීම තමයි ස්වභාවය. මොකද මේ තරම්ම අපේ හිත කැලේ ඉන්න කුළුමිහරකෙක් වාගේ පාරට ගෙනල්ලා ගමට ගෙනල්ලා බැඳලා පස්සේ එයා කුළුවන් තරම් කුළු ගති පානවා. බෙල්ල කඩාගෙන වරමන්ද කඩාන ඉන්න කඩාගෙන දුවන් දාගෙන. ඒ වගේ අර නන්නත්තර වෙවි බාහිරයට දිවිච්ච හිත මේ එක අරමුණකට ගන්න ගියාම හුඟා කුළු ගැති පණ නිසා ඒක ගැන බාධා හිත නරක කරගන්න. නරකයි ජීවත් වහවහ නැවත නැවත ශක්ති ප්‍රමාණය ආනපන පිටවන්න හදනකොට. ඒකට අබහුරක් කරලා මේ අබෑටයක් ඉදිකට උඩ සමතුලිත වෙයි සමබර වෙයි කියලා බලන්න හදනවා. ඒ නිසා මූලික ප්‍රයත්න ගොඩාක් අසාර්ථක බව පෙනේ. කරගෙන කරන ගිල්ල දවසක Tamanne පුළුවන් වෙනකොට මට හොඳටම ආනාපාන 3-4ක්, තප්පර 3-4ක් දිගට බලන්න පුළුවන් කියලා අන්න එදාට ඒ කරපේකේ ප්‍රයත්න ප්‍රයෝග වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ගුරු රැත් එක්ක නැවත නැවත සාකච්ඡා කරමින් මෙන්න මේ චිත්තක්ෂණේ ආනාපානෙට මූලත මූල දාලා ඉන්න චිත්තක්ෂණි දිනු කරන දිනු කරන යනකොට වැඩි වේලාවක් ආනාපානය ආශ්‍රය කරනකොට ආනාපානෙට සිදුවෙන පරිණාම ආනාපාන සිදුවෙන වෙනස්කම් තමයි ඔය සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචනාන්තේ දීඝං වාසෝ දීඝං අස්සසාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති විදිහට පජානාති විදිහට ඒ ආස්වාදේ සාප්‍රසාදේ දීගම තමයි රසං වාස සන්තෝ සබ්බ කාය පරිසංවේදී වශයෙන් එකම අරමුණ බොහෝ වෙලා බලනකොට ඒකේ පරිණාමය, ඒකේ රූපාන්තරණය, ඒකේ වෙනස් වීම තමයි මේ යෝගාවචරගේ ඉදිරි ගමන සටහන් කරන හැතපුම් කණු වගේ හම්බ වෙන්නේ. ඒක දෙන්නෙකුට සමාන නෑ. නමුත් ඒකේ මනුස්ස හිත යොමුනකොට ඇති සැකිල්ලක් කියනයි තමයි. ඔය සත්‍ය විසුද්ධි ක්‍රමේ එහෙම නැත්නම් ආර්යවංශ සූත්‍ර දේශනා ක්‍රමේ විවිධ විදියට සරුවඥාන්සේ පෙන්ලා ඉදිරිපත් කළා කියන්නේ සරුවඥාන්සේගේ දේශනා විලාප අනුව. ඒ නිසා පරියන්ක භවනා කරනකොට යෝගාවචරයේ මුල් මුල් අවස්ථාව ලොකු සද්ධාවක අවශ්‍යතාවයක් තියෙනවා. ලොකු වීරයක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක හරියට ගෙදර සෙල්ලම් කර කර හිටපු ළමයෙක් ඉස්සල්ලාම පන්ති කාමරයට ගෙනිලා ඉස්කෝලේ අරපු දවස වගේ. ඒ ළමයා හරි අමාරුයි. දැන් අම්මගෙන් වෙන් කරලා තියාගන්න. පන්තියේ විනාඩි 35 35ට පන්තියේ කාල පරිච්ඡේද මාරු වෙන එක එයා දන්නේ නැහැ. අන්නේ එහෙම වගේ තියෙන. නමුත් අපි මතක තියාගන්න මේ වැඩේ කාටවත් අපි වෙනින් කරන්න බෑ. අපි කොච්චර කරත් කාටවත් දෙන්නත් බෑ. තමා විසින්ම කළ යුත්තක් නිසා තමා කෙරෙහි කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අපි සමීච්ඡ. තමා කෙරෙහි අත්ත කුසලයේ දන්නා වූ ස්වార్థය දන්නා වූ යම් කිසි කෙනෙක් ඉන්නවනම් මේක කවදා හෝ වෙලා ගන්න වෙනවා. මේක නැතුව අපිට කවදාකවත් මේ මම කියන්නේ කවුද සංසාරේ කියන්නේ මොකද්ද කියන කන්දර ගන්න හම්බෙන්නේ. ඒ නිසා මේ කරන වැඩේ සමහර වෙලාවට ගෙවල් දොරවල් වැඩ අතපසුවීමක් වෙන්න පුළුවන් ඥාතිින්ගේ වැඩ අතපසුවීමක් වෙන්න පුළුවන් වෙන හිතාහිනක පින්කම් අතපසුවීමක් වෙන්න පුළුවන් නමුත් භාවනා මධ්‍යස්ථානාට පස්සේ හිතන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයට මූණට මූණ දාලා ඉන්න එක එක තරම් මොන්නම චිත්තක්ෂණයකවත් වටනාකමක් නැහැ ඒක නිසා මම දැන් කරන්නේ උත්කෘෂ්ඨම දේ කියලා වැරදුනක් චිත්තනා කරන්නේ නැතුව දිගට කරගෙන යන එක තමයි අපි පරියන්ක භාවනාව වශයෙන් සඳහන් කරන්නේ ඉතින් මම මෙතනින් මේ පරයන්ක භාවනා පිළිබඳව විස්තර නතර කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඊගාවට අපි මේ පරයන්කේ විනාඩි 35ක් 40ක් යනකොට ඉච්චී කකුල් අමාරු, කොන්දේ අමාරු නැගිටින්න හිතනවා. ආනාපානෙ වැටෙන්නේ නැතු යනවා. එතකොට අපි මේක කරදරයක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී යෝගාවචරයට එදිනදා වැඩවලට ගිහිලා හිත නැවතත් දුර්ල තත්ත්වයටපත් කරන වෙනුවට පරයන්කේ නැගිලා සක්මනට යන්න පුළුවන් නම් ඒ වගේම සක්මන් කෙරුවට පස්සේ පරියන්කේ කරන්න පුළුවන් නම් නැත්තම් මේ දෙක එකිනෙක අත්වල බැඳගත්තොත් ටික යන ගමනකට දීර්ඝ යෝග ජීවිතයකට ලොකු අත්ලක් ඒ නිසා අපි මෙතනදී සක්මන් භාවනාව කරන හැටි මෙතෙක් ඉදිරිපත් කරන ද පරියන්ක භාවනාවට සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු පරියන්ක භාවනාව සඳහා අපි කය පිරමීඩයක් වගේ තැම්පත් කරන ඇස් දෙක වහගෙන කන් දෙකට ශබ්ද නැහැ වෙන තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් කයෙන් කෘත්‍ය නොකර චේතනාපූර්වක කිසිම දෙයක් නොකර ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශීන් දෙකම මගින් හිතුවක් කෙරෙන නොහිතුවක් කෙරෙන ආනාපානට හිතෙනවා. සක්මනේ ඊට වැඩිය වෙනස් සක්මනේ හිටගත්ත පස්සේ ඉරියව්ව අපිට කියන්න පුළුවන් වෙන්නේ පොළේ හිටපු කුණ්‍යක් වගේ. ඉටිබන්දමක් හිටගස්සුවා වගේ. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට ගිහිල්ලා අපි මේ ඇස් දෙක වහගෙන මේ පිරමීඩයක් ඇතුළට ගියා වගේ බැලුවා වගේ සක්මණේ ගියාට පස්සේ තේරෙන්නේ අපි අත්‍යක වැහුවත් ඇරියක් සතිය පිටවන පස්සේ කණුවක් හිටියෝ වගේ. ඊට පස්සේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා සක්මණේ සක්මණ දිහාට මූණ දාගෙන හිටගෙන හිටගෙන ඉන්න ඉරියවට හිත එකලස් කරන්න කියන. මේක තමයි ආරම්භය. මේ පූර්ව කෘත්‍යයක් වගේ. අන්න එහෙම කරලා Tamanda හිතෙනවා නම් සද්ද නැහැ, වේදන නැහැ, හිතිවිලි නැහැ, එච්චර තද බල අතුරු ආන්තර නැහැ කියලා ආ දැන් එන ලෑස්ති. ඒ කියන්නේ සක්මනට ලෑස්ති. ඊට පස්සේ අර අදිෂ්ඨාන කරපු සක්මන ඒ සාමාන්‍ය කියනවා පියවර 30ක් විතර දිගට එක දිගට යන්න පුළුවන් සක්මනක් නම් ප්‍රශස්තයි කියලා. පියවර 20ට 15ට වැඩි වුණොත් සක්මනේ හැරෙන තැන් වැඩි වෙනවා දිගට යන තැන් අඩු වෙන නිසා සමාධිය අඩු වෙලා හිත ටිකක් ඇවිස්සලා ගන්නවා. ඒ නිසා සක්මනක් සාමාන්‍යයෙන් අඩියෝලින් කියනවනම් 40ක් 45ක් දික් වෙන්න ඕනේ පියවර වලින් කියනවනම් කියක් විතර වගේ යන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේ සක්මනේ ඉස්සල්ලාම හිතගෙන හිතගෙන ඉන්න ඉරියව්වට හිත දාලා ඒක බාධා කරදර නැහැ කියලා දැනගත්තොත් මේ ගත්ත සක්මනේ කිසිම භාවනාවකින් තොරව නිකාන් එහාට මෙහාට යන්න කියනවා සාමාන්‍ය Tamange වේගයෙන්. මොනම තැනකටවත් හිත මෙහෙවන්න එපා, මනස්කාරය පවත්වන්න එපා, නිකන් එහාට මෙහාට ඇවිදිනවා. ඒ කියන්නේ හරියට මේ සක්මන සමබරද මේකේ කතානකොළ කටුකොහල් සර්පයෝ කූඹි ඉන්නවද මොනවාක්වත් නැතුව මේ සක්මන හොඳද කියලා බලන්න නිකන් පතය මාර්ගය හොඳද ඇවිදින බලන්න නිකන් ඇවිදලා බලනවා වගේ විනාඩි 5ක් විතර ගිහිල්ලා බලාගන්න කියනවා තමන්ගේ සාමාන්‍ය වේගය. ආ එහෙම බලලා බාධාවක් නැහැ තමන්ට වතුර ටිකක් බොන්න ඕනේ මුත්‍රා කරන්න ඕනේ කහින්න ඕනේ ඒවා තියෙන ඔක්කොම මේ වෙලාවේදී සකස් කරලා දෙන්න. ශරීරයේ අවශ්‍යතාවයන් බල සකස් කරලා දීලා අර විදිහටම ආයෙසරයක් හිටගෙන ඉරියව්වට හිත අරගෙන දැන් පරියංකේදී නම් අපි යටිකය අමතක කරලා උඩුකයට හිත අරගෙන හුස්මට හිත ගන්නවා. සක්මනේදී උඩුකය අමතක කරලා යටිකයට හිත අරගන්න ඕන නිසා අත් දෙක බැඳ ගන්නවා. අත් දෙක චලනය වෙන්න පටන් ගත්තොත් හිත උඩුකයට යන නිසා එක්කෝ ඉස්සරහින් නැත්තම් පස්සේ නැත්තම් අත් දෙක වැඩිව නෙවෙයි චලන අඩු කරන. ඒකල යටිකයේ වම මේ දකුණ විහිදුවන වෙලාව එනකොට පුළුවන් නම් වමත් අමතක කරන්න. දැන් මම දකුණු විහිදුවනවා කියලා මුළු හදින්ම ඒ දකුණු පායේ වැඩපිළිවෙලට ඒක චේතනාපූර්වකව සකර්මකව සිදුවෙන වැඩක්. ආනපන වගේ නිකාන් අකර්මකව සිදුවෙන එකක් නෙවෙයි. අන්නේ දකුණු පාය මෙහෙවන වැඩපිළිවෙලට ගියාම එතනින් තමයි මොනවද අත්දකින්නේ කියලා අර නාස්පුඩු පුරාගෙන පුරවාගෙන හුස්ම ඉහළ පහළ යනකොට අත්දකිනා වගේ වම් දකුණු පාය තැබීමේදී මොකද්ද තමයි අත්දකින්නේ. ඉතින් ඒකදී ඉංගියක් විදියට වගේ නිකන් කියනවනම් මේ පොළවේ වදින හැටි, පාය පොළවේ වදින හැටි අපි අත්දැකීම වෙන්න පුළුවන්. ආයෙත් පස්සේ ඒක පట్టල වුණාට පස්සේ වම් පාය මෙහෙවන. එතකොට වම මෙහෙවන බව දන්නවා දකුණ නෙවෙයි කියලා දන්නවා. හිත තියෙන පායේ වමේ කියලා දන්නකොට වම ගිහිල්ලා පట్టල වෙන හැටි සමහර අයට මේ පතුල අවබෝධ කරනවා සමහරුන්ට වැළෙන්නේ වලලු කරේ ධන හිසේ කොහේ හරි මේ මම දැන් සද්ධාහනවා නෙවෙයි වේදනාව විඳිනවා නෙවෙයි වම කියනවා කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දකුණ පාසා වම පාසා තියෙන තියෙන පියවරේදී දකුණ කියනකොට දකුණ දැන ගැනීම, දක්ෂිදීම, වම කියනකොට වම දැන ගැනීම තමයි මේ අරකදී ආනපානේ වගේ අරමුණු දෙකට කරලා දෙකට හිත මෙහෙවීම තමයි කරන්නේ. මොකද ආනාපානියත් එක සංසන්දනයකට ආනාපානිය අපි හැපෙන තැනක් අල්ලගෙන එක තැනම හිත පවත්වීමට දැඩි සතිපට්ඨානයක් කරනවා. සක්මන් කරනකොට වමේ එක වෙලාවක හිත පිහිටවනවා ඒකට දකුණේ හිත පිහිටවනවා. ආය වමේ හිත පිහිටවනවා ආය දකුණේ හිත පිහිටවනවා. හිත පිහිටවන තැන වෙනස් වෙන ගතියක්. ඒක නිසා සතිය දුර්වල ගතියක් පෙනීවි. සක්මනේ හැබැයි සෙල්ලක්කාර ගතියක් තියෙනවා. ඒ මොකද ඇස් දෙක අරගෙන ඉන්නේ. ඒසොර ගස් කොළන් වල සද්ද කුරුළු යන හැටි පේන. සද්දත් ඇහෙන. නමුත් ඒ අතරමැද අර ආශ්වාස හුලන් රැල්ල නාසුඩු පීඩාගෙන යනවා වගේ නෙවෙයි වැලි පොළවේ පය ගැටෙනකොට හොඳට ගොරෝසුට දැනෙන. එතකොට අත්දැකීම ඒ විවිධ බාධා මැද නමුත් ගොරෝසු අත්දැකීමක් තියෙන චේතනාපූර්වක කෙරෙන්නේ. ඒ නිසා සමහරු භාවනා යම් යම් අඩුපාඩුකම් සහිතව පශ්චාත්තාපෙච්චත්තෝ මේ පරියන්කේ වෙනුවට සක්මනට ගියාම ලොකු අලුත් අලුත් වීමක් වෙනවා. මේක පුළුවන් කියලා හිතෙනවා. මෙන්න මෙතනදී සඳහන් කරනවා අපිට අවශ්‍ය නම් මේ පුංචි දරුවන්ට භවනා උගන්වන්නට ඒගොල්ලෝ පරියන්කේට බලපෑම් කරන්න එපයි. ඒගොල්ලෝ ලොකු ඇත්තෝ සක්මන් කරනකොට සක්මන් කරන්න අරපුවාම ඒක අනුකරණය කරන්න ඒගොල්ලෝ කැමැත්තක් තියෙනවා. ඒ නිසා පුංචි ඇත්තන් කෙරේ අනුකම්පාවෙන් භාවනා කරන ඒගොල්ලෝ පරියන්කේ යවන එක එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. එච්චර මිහිදී පැණිගහක් ඉන්නේ නැහැ. කැඹුල් රහ තියෙන්නේ. සක්මන් කරනකොට පැණිගහක්. ඒ වගේ යම් කිසි කෙනෙක් හොඳට භාවනා කරන ඉතල හොඳටම ලෙඩ වුණා, ඔත්පල වුණා. දැන් යන්තම් ආයේ නැගිටගෙන ඒ වෙලාවේදී පරියන්කට යන්න නරකයි. පරියන්කට ගියාම ආයේ කය වෙහෙසයි. නමුත් එයාට පුළුවන් අත්තලක් අල්ලගෙන හරි සක්මන ටිකක් කරන්න. එතකොට කියනවා අර රෝග ශූන්‍ය ගතියකුත් වෙනවා. දැන් මම කොහොමද භාවනා කරනවා නේ කියලා භාවනා සමාජගතත් හම්බ වෙනවා. ඒ වගේම හොඳටම වයසට ගියාට පස්සේ ඔය කියන විදිහට කය නඩත්තු කරන්න බෑ අපිට. මේ විදිහට කියන්න බෑ ඒක වැටෙනවා. එතකොට කරන්නේ අපි පැරණුකෙවි සක්මණේ උඩින් අත්තල කියලා එකක් ගැට ගන්නවා රෙදි වේලෙන වැලක් වගේ ඕකෙන් අල්ලා ගන්නවා. ඇතුලේ සක්මණක් නම් ඇඳක් හදා ගන්නවා අයිනේ ඇඳ දකුණු අතින් අල්ලා ගන්නවා වම් අතින් අත්වලේ එල්ලෙනවා එහා පැත්තට යනවා. එහා පැත්තට ගිහිල්ලා ආයේ දකුණු අතින් ආයේ දකුණු අතින් එහා පැත්තේ ඇඳ හරි ගස අල්ලා ගන්නවා මෙහා පැත්තට එනවා. ඉතින් වැඩිම අක්සලයි ඇන්දයි පාවිච්චි කරලා සක්මන් කරනවා. ඉතින් මේ සක්මන් කරනකොට කරනකොට කරනකොට ඒ ලෙඩ ගැති නැතුව හොඳට ආහාර දිරවීම ඇති කරලා නිින්ද ඇති කරන නිසා ඒ සක්මන හරීම ශරීර සෞඛ්‍යයට බොහොම වැදගත් වෙනවා. ඉතින් දැන් කාලේ වචනෙන් කියනවනම් අපි ඔය මේ අධික රුධිර පීඩන බ්ලඩ් ප්‍රෙෂර් කියනකොට පයින් යවිදින්නේ කියලා කියනවා. ඒ වෙනුවට මේකෙදි මේ পায় පොළවේ වදින මොහොතක් මොහොතක් පාසා මේ পায় කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන ස්නායු තුඩු වල නිල නියෝජනයක් තියෙනවා හැම ඉන්ද්‍රියකම ස්නායු තුඩ තියෙනවා পায় ඒ পায়ේ ඒ සිටියම දිහා බැලුවොත් ඒක වෙනමම ද්‍යාව ශිල්පය වැලි පොළවේ ඇවිදිනකොට වැලියට පිපුර පුපුර ගහලා ඇතුලේ ව්‍යායාම කරන නිසා සම්භාහණය වෙන නිසා අපි නොදැනුවත්වම ස්නායු පද්ධතිය සහ රුධිර පද්ධතිය අපි හිතන්නේ නැති තැන්වල චංචල කම්පනකම් ඇති කරනවා ඒක හරියට ඇඟ ඇතුළට අත දාලා සම්භාහණය කරනවා මෙන්න මෙවැනි සම්භාහන ශක්තියක් පරියන් සක්මනීති ගන්න හොඳට මධ්‍යම ප්‍රමාණයේ වැඩි අඟල් භාගයක් තියෙන අඩි 35ක් විතර දිග සක්මනක විනාඩි 20ත් 35ත් අතර ප්‍රදේශය සක්මන් කරනවා. සක්මන් කරන හොඳට තේරෙන්න පටන් ගන්නවා. පියවරක් පියවරක් පාසා ඇඟේ සෑම ශෛලයක් ශෛලයක් පාසා පුංචි සම්භාහනයක් සිද්ධ වෙනවා. මේක හරියට උගා කාලයක් එක වහල් වැඩ ගන්න තියෙන කාර් එකක් ඒක බැටරි බැසට පස්සේ ඒක වැඩ ගන්න නම් වෙනම බැටරි ගලවලා charge කරලා ගන්න. අන්න ඒ වගේ මේ භාවනා කම්මැලි වෙලා එපා වෙලා ලෙඩ වෙලා නිින්දකට පස්සේ කැමකට පස්සේ ඒක ඉන්න වෙලාවක පරියන්කට වැඩිය සක්මණ ඉදිරිපත් කිරුවොත් හිත ඒකට ප්‍රසාද වෙනවා ඒ වගේම සක්මණේ හොඳ අවදි භාවයක් ඇති කරලා දෙනවා අර අලු ගසා දාලා මකුදල් කඩලා දාලා දැන් පරියන්කට යන්න ඕනේ කියන විදිහ වගේ උනන්දුවක් සහ ධෛර්යකුත් ඇති කරලා දෙනවා ඒක නිසා කියනවා ක්‍රීඩා තරඟ කරන ඇත්තෝ ඒ තමන්ගේ ඉසව්වට යන්නේ ඉස්සලා පිටිනේ වටේ රවුන්ඩ් දෙක තුනක් දුවලා ඇඟ රත් කරන වැඩ පිළිවෙත් කරනවා වෝමින් අප් කියන මේ සක්මන කියන්නේ එහෙම වෝමින් අප් එකක් තමයි. අපේ සර්වජන් වහන්සේ වස් කාලෙන් පස්සේ සමහරලාට මාස 8ක 9ක දීර්ඝ චාරිකාවයි. සමහර වෙලාවට ඒක මාස 7ක විතර මධ්‍යම චාරිකා යනවා සමහරට මාස 6ට වගේ අඩු කරන චාරිකායි. ඒ චාරිකාව කොහේ යනවද මොකද්ද කියන එක සරුවචනන්සේ කල්ලාතුව එහෙම දැනුම් දෙන්නේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන වහන්සේ දිහා බලන්දලා සංඝයාට මතක් කරනවලු මේ සැරේ වස්පවාරණේදී සර්වචනංශ හොඳට සක්මනේ යෙදෙනවා මේ කියන්නේ අනිවාර්යම දීර්ඝ චාරිකාවක් තමයි ලෑස්ති වෙන්නේ නිසා දීර්ඝ චාරිකාවට යන්න කැමති කට්ටියකට වෙන්නේ. සර්වචනංශ ඒ කියන්නේ ගමනකට යන්න ඉස්සෙල්ලා හොඳට සක්මන් කරලා මේ කය ඒ කර්මණ්‍ය කරගන්නවා දීර්ඝ ගමනකට. ඒක සක්මණේ ආනිසංසවල සඳහන් කරලා තියෙනවා අධධානක් හමුව හොති පධානක් හමුව කියලා. දීර්ඝ ගමනකට කය සූදානම් කිරීමට හොඳම වෙලෙ තමයි ගමනට ඉස්සර සක්මන් කරනවා. පධානය කියලා කියන්නේ දීර්ඝ සංසාර සංසාරයේ ගමන නැතර කරලා භාවනාව නැමැති නිවන කරා යන දීර්ඝ ගමනේදී අතරමඟ නතර නොවේ නොවැටි යන්න නම් පරයන්ක ගැන එච්චර විශ්වාස කරන්න එපා. පරයන්ක හරියට උච්චාවච සහිතයි. සමානවට බොහෝම හොඳයි සමානවට බොහෝම නරකයි. එච්චර උච්චාවචක නැහැ සක්මනල්ලකට කියන. ඒ නිසා යෝගාවචරයාගේ පණ තියෙන්නේ යෝගාවචරයාගේ යැපීම තියෙන්නේ දිගට යෑම තියෙන්නේ සක්මනේ. උගදෙනෙක් ගෙවල් දොරවල ඉන්නේ ඇත්තෝ තාම මාරුවෙන් තමයි පැයක් වෙන් කරගන්නේ. ඒ විකසනාට පස්සේ <clears throat> චිත්ත රූපේම තියෙන ඉඳගෙන ගිහිල්ලා වාඩි වෙලා කරන භාවනාවක් තමයි. ඉතින් ඒකනකොට කිව්වොත් එහෙම ওই පැය භාගයක් සක්මන් කරලා භාගයක් පරියන්කට යන්න කියලා හිත නරක කරගන්න. සක්මන කියන්නේ නිකන් කාලේ නාස්ති කිරීමක් අපි කොච්චරම ආරෙද්ද පැය 24න් පැයක් වෙන් කරගන්න ඒක නිකන් නාස්ති කරන්න බෑ කියලා. නමුත් සක්මන්ට නොසලකා පරියන්කයට ගියාට හිතම නිකම්ම නිකන් හිත ඇඹුල් වෙලා නැතර වෙනවා. හොඳට බලන්න පරියන්කේ සක්මනකට පස්සේ කරලා අල්ටඩි බොහොම මිහිරි ගතියක් පැනිකස ගතියක් තියෙනවා. ඒ නිසා පැයක් සක්මන් කළ පැයක් පරියන්ක කරනවා කියන එක මේ වගේ අපි කාලයේ දවස් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් වෙන් කරගත්ත දවස් තමයි මේ පරිශ්‍රණය කරන්න පුළුවන්. එතකොට අර gedirin ගෙන ආපු ලෙඩ සේරම අඩු කරනවා. සක්මන් කරනවා. ඒ නිසා සක්මනේ විශේෂ ආනිසංශ තියෙනවා අපි විදේශනාවලට උත්සාහ උත්සාහ කරන්න. ජීවන ඉදිරිපත් කරන උත්සාහ කරමු. මෙතෙන්දි මම මේ අවධානය කරන්නේ අපේ කාලසටහන දිහා බැලුවොත් හැම නිින්දකටම පස්සේ සක්මනකින් තමයි පරියන්ක. හැම කෑම වේලකටම පස්සේ සක්මනකින් පස්සේ තමයි පරියන්කට යන්න. ඒ නිසා පරියන්කයක් කරනකොට නිින්දට පස්සේ, කැමරට පස්සේ, ලෙඩකට පස්සේ, දීර්ඝ ගමනකට පස්සේ ආවොත් පරියන්කට යන්න ඉස්සලා සක්මන් කරලා පරියන්කට ගියොත් පැහැදිලි ගුණ විශේෂත්වයක් ගන්න පුළුවන්. ඒ නිසා පරියන්කේ සහ සක්මන දෙක අතර තියෙන ආකල්පවල පැහැදිලි වෙනසක් ඇති කරගනීවා කියලා මම ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරලා මේකට කාලය දාන්න. ඒ නිසා මේ ස්ථානයේ සෑහෙන කෙලෙස් ටිකක් දාලා යන්න. මේ කෙලෙසෙනවා කියන එක නෙවෙයි. ස්ථාන කෙලෙසෙනවා නෙවෙයි. ඒකෙන් වෙන්නේ. අපි සුද්ධ වෙලා මේක සුද්ධ භූමියක් වඩටපත් වෙනවා. ඉතින් ඒක නිසා හරියටම හදපු සක්මන්වලු නැති වුණත් අපිට මේ ශාලාව පාවිච්චි කරන්න පුළුවන් ශාලාව පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට කියන්නේ මේ අමු සිමෙන්ති පොළොව පාගන කේතර සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒ නිසා උගක් වෙලාට ඒවට දීර්ඝ වශයෙන් කරන ලනුපදු දා ගැනීම නැත්නම් ඉතින් අන්තිම සුඛෝපභෝගීක තමයි වැලි මලු සක්මන්. ඉස්සරකින් පෙරේණිම රහතන් වහන්සේලාගේ සිද්ධ වෙච්ච ස්ථානවල නටබුන් අතර යම් තැනක සක්මනක් තිබුණා නම් ඒක ඉතින් ආය පුදුම මේ නිදර්ශනයක් තමයි ඒකේ සෑහෙන කාලයක් රාජානු ආරක්ෂාව රාජානුග්‍රහ ලැබිලා මහරතන් වහන්සේලා වැඩ සිටි බවට. ඒක නිසා සක්මන පුළුවන්තරම් පාවිච්චි කරන්න. අවසාන වශයෙන් මම කැමැති මේ කියපු කාරණා ටික ඉදිරිපත් කරගෙන අපිට මේ සක්මන් නැති පරියන්ක නැති දානේ වන්දන වෙලාව කැම නාන වෙලාවේදී එට මෙට යන වෙලාවේදී ආදී මේ භාවනා මධ්‍යස්ථානට ඇලුත් ඇතුළත කරන අතිකුත්වත් පිළිවෙත් වන්දනාවලදී කොහොමද අපි සතිය පිටවන්නේ කියන්නේ. ඉතින් මම අර මුලින්ම කිව්වා වගේ එතෙන්දී පිටවන හිතේ බොහොම තුනි බොහොම කැඩෙන සුළුයි. හොඳ මේක වෙනවා පරියන්කේදී නම සක්මන තමයි මේ පරියන්කේ සහ ඉදිනදා වැඩ කියන දෙක අතර යාදෙන වැඩේ පුරුද්දන වැඩේ කරන්නේ. එහෙම වුණා. අපි සාමාන්‍ය කාලසටහන බැලුවොත් හොඳටම දියුණු යෝගාවචරයට පැය 14ක් සක්මන පරියන්කේ සඳහා යොදාන්න පුළුවන්. ආධුනිකයෙකුට සාමාන්‍යයෙන් සක්මන සහ පරියන්කේ යෙදෙන්නේ පැය 8ක පමණ කාලයක්, පැය 4ක් සක්මන, පැය 4ක් පරියන්ක. ඒකෝට අපිට තව පැය 16ක් විතර. මේ චරණ පැය 16න් අපි පැය 4ක් 6ක් අතර ප්‍රදේශයක් නිින්ද සඳහා සුද්ධ වශයෙන් වෙන්න. ඊට පස්සේ ඒ චරණ පැය 10දී ඔය නෑමට, දානෙට මත පිළිවෙතට වන්දනාවට වගේ කටයුතු කරනකොට පරියන්කේදී අපි පිරමීඩයක් වගේ හිත එක කය එක තැනකට තැම්පත් කරගෙන ඉස්චිරව කරනවා. සක්මනේ චේතනාපූර්වකව වම දකුණ වම දකුණ කියලා චේතනාවත් එක්කම අපි සතිය පිට. එදින්දා වැඩ කරනකොට චේතනාවට වැඩිය මේ කාලය තුළ මේ වැඩේ කරන්න ඕනෑ කියන කාලයාගේ බලපෑම බොහොම සරයි. ඒ වගේම අරමුණ අරමුණ කියන්නේ නෙවෙයි හිත පිහිටවන්නේ මෙතනයි කියලා එක තැනක් නැහැ. චේතනාපූර්වක මොකද්ද කරන්නේ? එතන තමයි හිත පිහිටවන්නේ. නමුත් චේතනාපූර්වක වැඩ කරද්දී කෙරෙන වැඩ රාශියක් අයිති. ඒකට හිත නිතරම අන්ධබන්ද වෙනවා. එදින්දා වැඩ කරනකොට කොතනද හිත පිහිටවන්නේ? ඉතින් ඒකෙදි කියන්නේ අපි මෙතන ඉඳගෙන දානශාලාවට යනවා. දානශාලාවට යනකොට මෙතනින් අධිෂ්ඨාන කරනවා අපි දානශාලාවට යනවා. ඉතින් ඒ යන ගමන තමයි අපිට සක්මන වගේ කෙරේ. ඉතින් අතරමැද ඔන්න පොල්ලත්තක් පැටලා තියෙනවා. අපි ඒක අරගෙන පැත්තකට දානවා. ඒ පැත්තකට දාන වෙලාවේදී ඒ දානසලා යන ගමනේ අතුරු ක්‍රියාවක් තමයි පාරේ වැටලා තියෙන කොට කැලක් කෝටුවක් කරන අයින් කරන. එතකොට චේතනා වෙච්චි විනාශ වෙනවනම් ඒ වැඩේදී ඒක තමයි ගන්න. ඊවරනට පස්සේ ආයෙත් ඇවිදින එක තමයි. අන්නේ විදිහට යෝගාවචරයට සෑහෙන අභ්‍යාසයක් කියනවා. ගුණාවක් ඇති කර ගන්න ඕනේ දිනදා වැඩ කරනකොට මේ සතිය පිළිදී. අන්නේ සඳහා පරියංකේදී කියනවා අපි මම දැන් මෙතන. සද්ද වේදනා හිතෙන්නේ නැති කියලා. ඉතින්දා වැඩ කරනකොට මේ සතිය ටිකක් ස්ථාවර කරගන්න නැවතිල්ලේ නිස්සද්දව සතිය කරන වැඩ හැම එකකදීම වැඩේ ඉක්මනට කරනවට වැඩිය කරන එක වැඩේ හරි කමන්නේ සතියෙන් කරන්න කියලා වැඩ යෝගාවචරයක් වගේ නැවතිල්ලේ කරන්න ඉගෙන ගන්න. ඒ වගේම අදිෂ්ඨාන කරන්න කියන මට උපදී උදේ නැගිට පිළා ඉඳලා හවස වෙනකන් වැඩ කොච්චර දිමට අතපසු වුණත් ශක්ති ප්‍රමාණයෙන් හැම වැඩකදීම සතිය පිටවන්ට ලැබේවා කියලා සතිය. තුන්වෙනි වැදගත් මොහොතේ තමයි Taman වැඩක් කරනකොට Taman කොච්චර සද්ද පිට වෙනවද කියලා අහන්නේ. අපේ දොරවල් අරින්න පුළුවන් කට්ටිය නැගිටින මට්ටම. එහෙම නැත්නම් දොරේ බර අතට අරගෙන සද්ද වෙන්නේ නැතින දොර වහන්න පුළුවන්. අතු ගන්නකොට පොළවේ ඇවිදිනකොට පොළොව මයි කාන්තාව දෙතරන්න ඇවිදින්න පුළුවන්. මේ සෑම තැනකදීම වෙන්නේ අපේ සතියක් දෙතරන ළඟ ඉන්න කට්ටියක් කලකොලොප්පන්. ඒ නිසා බලන්න ඕනේ වැඩක් කරනකොට මට නිස්සද්දව කරනවා කියන එක නෙමෙයි වැඩේ. වදුරක් කෙලනකොට ඒකේන බසබස සද්දේ. සිරිසිරි මල්ලක් දිගාන ඕනෙන සද්දේ. ඉඳ ගන්නකොට පත්කඩේලා වඳිනකොට ඇතිවන සද්ද වගේ දේවල් වල දවසකට නැත්නම් වැඩක් කරනකොම කොච්චර සද්ද නිකුත් කරනවද කියලා අහුවොත් ඉබේම හිත කීකරුවා. නිසා යෝගාවචරය නිකරෝම් බලන්න ඕනේ අනුන්ගේ සද්ද වලට ඉක්නරක් කරගෙන දොස් කියනකට වැඩිය මම සද්ද දූෂණය නැත්නම් පරිසරයේ සද්ද පිට කිරීම කොච්චර කරනවද කියලා බැලුවොත් අපිට තේරෙවි තැනින් අඩු කරන්න පුළුවන්. නැති කරන්න බෑ පණ තියෙන කෙනා කොහොමඩක් අතින් මොන මොනවාරි සාද කරන. අන්නේ අඩු කරන්න හදනකොට ඉබේම සතිය ඉස්මතු වෙන ගතියක් ඒ වගේම අදිෂ්ඨාන කරපු සතියට නම්බු කිරීමක් වෙනවා. ඒ නිසා නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කටයුතු කරන්න පටන් ගත්තාම දෙන්න දෙන්න කතා කරගෙන ඉන්න කොහොමඩක්වත් වෙලාවක්. ඒකේ වෙන්නේ මොකද්ද? එක්කෙනෙක් සතිය නැති විදිහ ඇවිසිච්ච හිතෙන් තව කෙනෙක් අවශ්‍යයි. ඉතින් මේ දන්න මූණ දකිනකොට මට බයක් ඇති වෙනවා. මේ කට්ටිය එකතු වෙච්ච ගමන් ආයෙ අර සුවතකම් ඇති කරන්න පටන් ගන්නවා. මේ සමාජශීලී මධ්‍යස්ථානයක් කරගන්න හදනවා. මේක එහෙම නෙවෙයි අපි කරන්න තියෙන්නේ මේ මේ භූමියට ගරු කරන්නේ. මේ සුද්ධ භූමි කුංචි දහිතකේ වීරිකින් ඇති කරපුවා නෙවෙයි. නිසා අපි මෙතෙන් ආවේ එහෙම දැනඳුම්කම් ඇති කරගන්නවක්වත් පෛරුපාසනකම් කරන්නේ නෙවෙයි. මම කවුද කියලා දැනගන්න. අන්නේ මම කියලා දැනගන්න නම් වැඩිම කාලය හම්බ වෙන්නේ එදිනදා ජීවිතේ ඒ කරන වැඩවලදී නිස්සද්දතාවය ගරු කරන්න ඒක අනුන්ව කරන ගෞරවයක් වෙනවා. ඒ වගේම නැවතිල්ලේ වැඩ කරන්න දකින්න කෙනෙකුගේ හිත පහදිනවා. ඒ වගේම සතිය අධිෂ්ඨාන කරනවා. එතකොට මම දැන් මෙතන කියලා පරියන්කේදී ඉන්නා වගේ නැවතිල්ලේ සිහියෙන් නිස්සද්ද වැඩ කරනවා කියනකොට ඒ ඒ දෙදී සතිය පිහිටවන්න තියෙන වැඩි. ඉතින් ඒක සඳහා සර්වචන් වහන්සේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ ආලෝකිතී විලෝකිතේ සම්පජානකාරී හොති ඒ ඉන්ද්‍රිය බලනකොට පැත්ත බලනකොට සතිය යුක්තව කටයුතු කරන්න යනකොට එනකොට අත නමනකොට දිගාරනකොට සංඝාටිපත්ත චීවර ධාරණේ තමයි සිවුර පරිහරණය කරනකොට පාත්‍ය පරිහරණය කරනකොට හැම තැනකදීම ගියක් තනක් කැම බීම කරන පත ඇඳුම කරනකොට අන්තිමට සර්වඥාන්සේ අපි කෙරේ කොච්චර අනුකම්පාවයිති කරනෝ නම් වැසිකිලි කරන වෙලාවේදී වැසිකිලියේදී වැසිකිලි කරන බව පිළිබඳ සිහියෙන් කටයුතු කරන්න මුත්‍රා කරනකොට මුත්‍රා කරන බව සිහියෙන් කටයුතු කරලා ඒක අත්දකින්නේ කියලා කියනවා. එතකොට අපිට ඉස්සල්ලා ඉස්සල්ලා නම් මේ වගේ තැනකට ආවම අපි කොහොමද භාවනා කරන්නේ මොකද්ද ඉතියාව කොහෙන්ද හිත කියන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙන මේක අවුලවගන්නේ කොතනින්ද කියලා. හොඳට භාවනා කරුවට පස්සේ අහන්න වෙයි කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අනේ එදාට තමයි අපිට පේරෙන්නේ මේ මනුස්සකමේ වටිනාකම. අපි මේ වගේ තැන් වලට එන්නේ ඒක යන්තම් පුරුදු කරගන්න. හොඳම තැනකට ගිහිල්ලා පුරුදු කරගෙන අන්තිමට කොතනදීත් සත්‍ය පිටවන්න බැරි. එහෙම නැත්නම් මම සත්‍ය පිටවන්නේ ගියොත් වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්නවද කියලා උදාාර හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ යෝගාවචරය ඊට පස්සේ අනිවාර්යෙන් භාවනා මධ්‍යස්ථානයක වින්න ඕන කමක් නැහැ. භාවනා මධ්‍යස්ථාන ගරු කරා මොකද එතනින් අපි මේ පාඩම ඉගෙන ගත්තේ ආයෙනෝ ආයෙ. නමුත් අන්තිමට සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන් අසත්‍යමත් පුද්ගලයන්, අධාර්මික පුද්ගලයන් ඉන්න තැනක අස විසම ලෝකේ සමහිත පවත්තන්න නම් ආ ඒ අත්‍යත් එක්ක ඉන්නකොට මට කොහොමද කියන්නේ? ඒ අත්‍යන්ත කොහොමද කියන්නේ? කොහොමද මේ මනාපකම් ඇති වෙන්නේ? අමනාපකම් ඇති වෙන්නේ? ඒ සෑම තැනකදීම සත්‍යමත් වෙන්න පටන් අරගත්තොත් අපිට ඉතින් තියෙන අනේ බුද්ධ උත්පාද කාලයක තියෙන වටිනාකම. අනේ manussාත්ම භාවයක තියෙන වටිනාකම. අනේ අපිටත් ඇහ කන දිවනාසය පිළිවෙත තිබිච්ච නිසා අපි අධිකමාන හීනමාන වෙන්නේ නැතුව අනේ අපිට මේ කියන බණක් අහගෙන වැඩ කරන්න පුළුවන් තාක්කේ. ඒ වගේම අනේ මේ සද්ධර්ම ශ්‍රවණයක තියෙන වටිනාකම. අනේ මේ පැවිද්දක් කියලා මෙච්චර කාම ලෝකේ සැපතිය පිරිසක් අපි ඉදිරිපිට දර්ශනයක් පෙන්නනවා මේ නිරාමිෂ ප්‍රීතියේ ඒකෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා තමන් තමන්ට හොඳේම කල්යාණ මිත්‍යා වර්තමාන මොහොත විතර වටිනා පින්බර මොහොතක් මුළු සංසාරෙටම නැති බව. ඒක උඩින් පැනගෙන අපි අතීතය අනාගතය මේ ගැට ගන්න ගැට ගැහිල්ල නිසායි අපිට මේ ආතති මානසික අසහන ඇති වෙන්නේ. හොඳට බලන්න කෙලින් කරපු ඉදිකටක් වලට කොච්චර අබවැක් කෙරුවක්වත් එකක්වත් හිටින්නේ නැතුව වගේ දවසම වුණත් වර්තමාන මොහොතේ ප්‍රබාන කවදාකවත් මානසික ආතතියක් එනවද කියලා. කවමදාකවත් චිත්ත පීඩාවක් කියන එකක් එනවද කියලා හිතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආතතිය පවතින්නේ අතීතය සහ අනාගතය දෙකේ. අතීත අනාගතයේ හිත තියෙන්නේ වර්තමාන තමයි. අනිත් වර්තමානයේ තියෙන බව දැනගත්තට පස්සේ අපිට තේරෙනවා මේක තමයි සරුවචනංශ අපිට රාහුල පුංචි කුමාරයාට ඒ අවුරුස පුත්‍රයාට දුන්නා වගේ අපට දීලා තියෙන එකම දෑයද. හැබැයි එක්කෝටම ගන්න බෑ. ඒ සඳහා දීර්ඝ ගමනක් අපි ගෙවම් කරන්න ඕනේ. අපි පස්මා බැලුම් බැලුවා වගේ නේද? තනක ඉපදිලා දාන ආදී කටයුතු කරලා සීලයක් සම්පූර්ණ කරන සමාධිමත් වෙලා ප්‍රඥාවෙ හිත යන. මොන්නේ ප්‍රඥාව ඉහළම කෙලවර වෙන සතිය ආධුනිකයෙකුට පවා බොහෝම ඉක්මනට අල්ලතෑගේ. හැබැයි රහස මොකද්ද? මේ ඉස්මතු කරගත්ත නැගිට්ටුවාගත්ත සතිය චිත්තක්ෂණ දෙක තුනකට කොහොමද පවත්න්නේ කියන්නේ. තත්පර දෙක තුනකට කොහොමද පවත්න්නේ කියන්නේ. විනාඩි දෙක තුනකට කොහොමද පවත්න්නේ. පැයකට කොහොමද පවත්න්නේ කිව්වොත් එතන තියෙනවා සම්පූර්ණ මානවයට අභියෝගයක්. මේක කවදාකවත් ගුරුවරයෙක්ගෙන් ආශිර්වාදයෙන් ගන්න බෑ. කඩේකින් ගන්න බෑ. පතලා ගන්න බෑ. බුදුහාමුදුරට වැන්දට යද්දට හම්බ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ ක්‍රමය අපි ගෙවන්න එනිසා අපි අද මේ පටන් ගන්න වැඩේ ලෝකින වාසනාවන්ත පිරිස බවට අපිපත් වෙනවා. අපි සියලු වැඩ බහාතබල ශක්ති ප්‍රමාණෙන් අප තුළ මේ සතිය පිහිටුවා ගන්නා වැඩ පිළිවෙලට පූර්ණ කාර්යව ගත කරා. ඉන්සයි මේ චේතනාපව අධිෂ්ඨානපව බොහෝම වටිනා එකක්. ඉතින් අපි මේ තාක්කල් සංසාරේ ගතනකොට කොච්චර දෝ පාරමිතා ධර්ම පුරන්න නැතේ. අපි කොච්චර දෝ දාන සීල කටයුතු කරන්න නැතේ. අපි අධිෂ්ඨාන කරන්න මේවා සත්‍යනම් මේවා සත්‍යක්‍රියා කරන්න ඕනේ අනේ ඒ වගේ බලයෙන් මට මේ වැඩ කරපු යනකොට මේ කිසි කෙනෙක්ගෙන් මට අතුරු ආන්තරාවක් බාධාවක් නොවේවා මගෙනුත් තව කිසිම කෙනෙකුට මේ බාධාවක් නොවේවා හම් වෙන හම් වෙන සෑම චිත්තක්ෂණයක්ම සංසාරයට වැටෙන්න දෙන්නේ නැතුව නිවනට ගොනු කරන මල් මාලෙට අහුනන මලක් වගේ සතියෙන් ගත කරන්න අපිට ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ ආධුනිකයෙකුට අවශ්‍ය කරන උපදේශ පන්ති වගේ නමුත් ඉදිරියේදී අපි ධර්ම සාකච්ඡා මාර්ගයෙන් ධර්ම දේශනා මාර්ගයෙන් සහ ඉඩ ලැබෙන විදිහට කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් මේකට අවශ්‍ය අතිරේක උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා කරනවා දැනටමත් මේ දිනචර්යාවේ සටහන් කරලා තියෙනවා. අපි වෙලාව ගන්න වෙනවා කමඨාන් සුද්ධ කරන්න. කරන්න. ඒක සඳහා දවස් අධ්‍යයනය ගියාට පස්සේ අපිට පුළුවන් මේ ගොනු කරන්න. නමුත් මට දැනගන්න ඕනේ මෙතන මේ සිංහල තේරෙන්නේ නැති ඇත්තෝ ඉන්නවනේ කිව්වේ. Does everyone understand English? Sinhala? They understand English? So, I was talking a law, explaining in Sinhala how to do sitting meditation, how to practice walking meditation, and how to do day-to-day -day activities. So, these things I would like to share if you all are going to take part, uh, to give as a general guidelines, and uh, then it will be enhancing and helping you. Uh, but short method is, there's a one printed paper. So I will give it to you each. here on the one, one is enough actually, the other she can explain to Yeah, and then uh, if it is contradicting with your present system, forget about if you find it is helpful and straightening your method, uh, you can share it and do it. And uh, each day, I thought of allocating about 15 minutes to translate the Sinhala talk into the English. And accordingly, in time to come, I will try to take private interviews and see how is the progress. So therefore, uh, now I am not going to give a uh, deliver a talk. Instead, this paper will be fairly explaining And then, uh, if there is question, uh, each day at about uh, 5.30 or 4, uh, sorry, 4.30 or 5, we are meeting here, so then we can uh, share and discuss these things. මම මේ සිංහලෙන් මතක් කරපු ටික හුඟ දෙනෙක් අහලා තියෙන දේවල් විශේෂයෙන්ම කලින් හම්බෙච්ච ඇත්තෝ කෙසේ නමුත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් හෝ පටලැවිල්ලක් හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශන කියනවනම් මේ අපේ මේ නැගිටින්න ඉස්සරහ පිළිබඳව මතු කරලා දෙන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ධර්ම සාකච්ඡාවක නම්. එහෙම නැත්නම් අපිට පැයක විතර සක්මන් ලක්මනක් කරලා නැවත අපි හත හතට නේද හයමාර පහමාරට එකතු වෙන වන්දනාව. මෙහි වන්දනා වේලාව දාලා තියෙන්නේ හවස 5යි 5යි සිට 7 දක්වා. 5යි 50 සිට 7 දක්වා. ඒ පැයකට පැයකට විනාඩි 10ක් විතර තියෙනවා. දැන් අපේ වේලාව සටහන් කරලා තියෙන්නේ පහයි කාලයි ඒ නිසා අපිට එන්න සක්මන් කරලා වන්දනාවට සම්බන්ධ වෙන්න පුළුවන් වන්දනාවෙන් පස්සේ ආයෙත් සක්මන් කරලා පරියන්කයක් කරන්න පුළුවන් අද දවසේ නිමාව සඳහා වෙන ප්‍රශ්න නැත්නම් අපි ඒ නිසා මම යෝජනා කරනවා මෙතනින් ඒ සඳහා වේලාව ගන්න කියලා. එහෙමයි. එහෙමයි. මොකද මෙතන ඉන්නේ විවිධ පැතිලින් ආපු ඇත්ත මේ මේකට සම්බන්ධ වෙන එක තමයි මේට yaadෙන් තියෙන හොඳම ක්‍රමය. නිසා මෑණියෝ සම්බන්ධනා කරන කරගෙන යන්න අපි සම්බන්ධ වෙනවා. පල්ලේ ශාලාවේ වන්දනා කරනවා. වැස්සේ නැත්නම් ඇත්තටම මේ හුඟක් ඒ එලිමන්සක් මම පාවිච්චි කරනවා වැස්ස වෙලාකට මේ ශාලාව පාවිච්චි කරනවා මේ ඔව් මේ ශාලාවේ කරනවා නම් මේ අතට කරන්න ගත්තොත් සීමිත ප්‍රදේශයකට කරන්න වෙන්නේ ඒ නිසා හරස්සතර සක්මන් කිරීම තමයි වැස්ස වගේ වෙලාවක આવොත් අපිට අර පිටිපස්ස ගැනීම සඳහා කරන්නේ වැලි මනුව නෑ තාම වැඩි නෑ සමහර එහෙමයි කියන්නේ වඩා සුදුසු. ඒකේ මේ පිළිවෙඳලා අමදලා සූදානම් කරගත්තාම ඒක සක්මන්ට පාවිච්චි කරන්න. ඒක පරියන්කට මෙතන එක තියෙනවා. අශ්මිකේ වාඩි වෙනකොට මේ පිළිවෙලට හදලා තියාගත්තාම කාටත් වගේ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කැමති කෙනෙක් ආසන ගත්තට කමක් නැහැ මේ කියන ක්‍රමයට යම් කිසි කෙනෙකුට උසාසන තියෙනවා නම් පැවිදියත් ඉන්න හැටි නැතුව පස්සට වෙලා ඒ ඉරියව්ව පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ මේ පහසුව පිණිස වෙන මොනක් කියන්න දෙයක් නැහැ අපි දවසකට එක සැරයක් පැයකව හැන්දෑවේ වන්දනා විතරයි කරන්නේ. අපි මේ උදේම දාලා තියෙන්නේ තුනට නැගිටලා තුනමාත් නැගිටලා 4යි 45 ඉඳලා 5යි 45 දක්වා සක්මන් භාවනාවක් දාලා තියෙනවා. මේ ඒකට විශේෂයෙන්ම පුළුවන් පුළුවන් පුළුවන්. මොකද එතන ඇත්තට මේ මොකද වෙන්නේ නේද දෙපාර මේසි එතන පල්ලසාලා. ඒ සක්මන් කිරීම අපි අර වාහනේ නැත කරත් යන තිබුණ ශාලාව. ඔව්. ඔය ඇත්තට පාන්දර වෙනකොට එලිමානේ වුණත් කරන්න පුළුවන්. එලිමානේ වුණත් ඔව්. අර කාරණාව ඊට පස්සේ අපි හීල් දාන්නට කලින් පැයක පරියන්කයක් කරනවා. ඒක වැටලා තියෙන්නේ 5:45 6:45 කාලේ. ඒක මෙතන ශාලාව තියෙනවා. ඒ සක්මන් පරියන්කේ කොතනද අපි සැලසුම් කරලා තියෙන්නේ? මෙතනද ආ එතකොට අපි ඒ කියන්නේ 5:45ට මෙතනදී හැමදෙනා වගේ රැස් වෙනවා ඊට පස්සේ මේ ඒ උදේ මේකෙන් පස්සේ දවල් දානේ සමා වෙන්න උදේ හිල් දානේ ඊට පස්සේ පරියන්කයක් සක්මනක් කරලා ඊට පස්සේ <coughs> සක්මනක් සහ පරියන්කයක් කරලා උදේ වරු ධර්ම දේශනා වැටලා තියෙනවා මේකේ 10 ඉඳලා 11 වෙනකම් දවල් දාන්න කලින් ඊට පස්සේ දවල් දාණයෙන් පස්සේ මේ 12 ඉඳලා එක වෙනකන් විවේකයක් කියන රසේ දොළයි සිට එක දක්වා ඊට පස්සේ එකේ සිට දෙක දක්වා මේ පරිය සක්මන් භාවනාවක් දෙකේ සිට තුන දක්වා මේ ඉඳගෙන කරන භාවනාව ඊට පස්සේ තුනේ සිට 3:45 දක්වා ගිලම්පස් සඳහා කාලය ගත කරලා ඊට පස්සේ 4යි 15ට 3:45 ඉඳලා 4යි 15 වෙනකන් සක්මන් භාවනාවක් කළා 4යි 15 ඉඳලා 5යි 50 දක්වා ඉංග්‍රීසියෙන් පරිවර්තනය කිරීමක් සහ ධර්ම සාකච්ඡාවකට අපි මෙතන එකතු වෙනවා. ඒ කියන්නේ හවස වන්දනාවේ 4යි 15 ඉඳලා 5යි 50 වෙනකන් මේ මේ ශාලාවේ අපි ධර්ම සාකච්ඡාවක් කරනවා. ඊට පස්සේ වන්දනාවේදීලා හවස වන්දනාවේ ඊට පස්සේ සක්මනක් පරියන්කයක් යෙදෙනවා හතට සක්මන අටට පරියන්කේ නවයට තමයි යොදලා තියෙන්නේ නමුත් කාල වේලාව තියෙනවනම් කැමති කෙනෙකුට ඉදිරියට කාලය යොදන්න පුළුවන් නමුත් මේ ශාලාව කරනවා නම් කාන්තාපක්ෂයේ ඉන්නවනම් ආරක්ෂාව පිළිබඳව ඒ කාන්තාව එක්කනා ඉන්න එපා කණ්ඩායමක් තමයි ඉන්නේ. තනි කෙනෙක් ඉන්නේ නැතුව කණ්ඩායමක් ඉන්න බවට වග බලන්න. ඔය දැන් මේකේ මේකේ කාලසටහන විදිහට දාලා තිනවා මේ හතේ ඉඳලා අට දක්වා හීල් දාන්නේ. ඉතින් අරුණ මහත්තයාගේ ලොකු සැකයක් තියෙනවා මේ බෙඩ්ටි එකක් නැතුව කරන්න පුළුවන්. ඕනේ නෑ. මේක මොකක්වත් උන්න උදේ පාන්දර වතුට යපුවාම හොඳට හීල් දාන්න බලනකොටම ප්‍රශ්නයක් නෑ. හා? හා. තව මම කියන්නේ ආස්තමක් සලස්ලා තියෙන රෝගියෙක් රෝගයක් දෙකින් ගලාපු කට්ටිය තමන් ඉන්න ඒ වාසිකාකාරී ඉස්සරහ දේශයක් අපසස් කරන්නේ ඒකත් බාබු මාත්‍ය කැන්ඩල් කුරුමා කියන්නේ ඒක නෑ ඒක ඉතින් මේක සාමාන්‍ය පය හයක් විතර පස්සේ දුන්නා නැත්නම් ගෑස් එකක් අපි තිබ්බම පොත් එකක් දුන්නා ඒකේ කොහොමද දැන් ඒක නිසා අපි දැන් වන්දනාවට වෙලා තියලා ටිකක් සක්මන් කිරීම සඳහා මෙතනින් ගනිමු. එතකොට අපිට තව පැය භාග විතර වෙලාවක් තියෙනවා සක්මන සඳහා. ඒ නිසා සිල් දනාටම තෙරුවන් සරණයි අපි නැවතත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින්වත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට හදලා කරලා අර ඉස්සරහට එන අයට කැලේලි කරලා තිබ්බා. නැහැ ඒක නම් තමයි ඒක නම් අවශ්‍යයි. ඒක අපිට ලොකු ආශිර්වාදයක් ස්වාමීන් වහන්සේ. හැදී එක මුලට වැඩි.